ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපේ වැඩමිළුවේ පළම සැසිවාරයේ ඒක සටහන් වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන්. ඉතින් මේ ඒකට සූදානම් වීමක් වශයෙන් මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. මම ඒකෙන් සාකච්ඡාව පටන් අර ගන්නවා. මේ වැඩපිළිවෙල. නමුත් ඒ අතරමාදී කාට හරි වෙන කියන්න කරන්න තියෙන දේවල් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාවට ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා ඉන්නවා. පටිගත කරන අයගේ පහසු පිණිස ඒක සඳහා මයික් එක පාවිච්චි කරන්න. එතකොට ඒක සුද්ධ කරන පවිත්‍ර කරන අයට ඒක ලොකු ලාභයක් මේ ප්‍රශ්නේම වාර්තාගත වෙන්න ඉඩ ඇරියොත් ඒක අපේ ඉල්ලීමක්. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දැනට දන්නා දැනුමේ හැටියට විඥානයන ශක්තියක් හැටියට හඟිමේ ඒද වේදනා සංඥා සංඛාරවල ආධාරයෙන් ඇති වෙන බව දනිමි. මේ ශක්තිය හතරට රූපේ නැතුව ඉපදීමට නොහැකි බව හඟිමේ විට විඥානයන රූප වේදනා සංඥා සංඛාර නම් රූප සර්වඥාන්සේ විඥානපච්චා නාම රූපං ගැන දේශනා කරවදාච්චේක නාම රූපයන්ද පෙරකී ශක්තිය හතරා සතරමහා ධාතුන් හතරයි දැනීමේ පවති අප කෙරෙහි අනුකම්පාවෙන් අපට මේ පාදාවදාන සේක්වායි নমස්කාර පූර්වක ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉදිරිපත් කිරීමෙත් පොඩි පොඩි දෝෂ වර්ගයක් තියෙනවා මේකේ කියනවා මේ ශක්තිය හතරට රූපේ නැතිව ඉපදීමට නොහැකි බව හංගීමේ විට විඥානයන් රූප වේදනා සංඥා සංඛාරයයි කියලා ලියලා තියෙනවා. විඥාන කියලා කියන්නේ රූප නෙවෙයි. මේ කියන්නේ විඥානේ වැටෙන්නේ නාමස්කන්ධයට. නාමස්කන්ධේ ප්‍රධානම ප්‍රභවයේ වැටෙන විඥානයේ හිතට හිතේ ඇති වෙන චෛතසික තමයි වේදනා සංඥා සංකාර වෙන නිසා විඥාන යනු රූප වේදනා සංඥා සංකාර කියන එක වැරදි. එතෙන්ට එනකන්නම් යම් ප්‍රමාණයකට ලිඛිත ලියලා තියෙන කත් එක එකඟ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ විඥාන යනු ශක්තියක් හැටියට හංගිමි. ඒ වේදනා සංඥා සංකාර වල ආධාරයෙන් ඇති වෙන බව හංගිමි. ඒකත් වැරදි. මොකද මේ විඥානයක් පහළ වීමට නාම රූප අවශ්‍යයි. මෙතන තියෙන වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම විතරයි. ඒ නිසා විඥානයක් පහළ වීමට මේ ආධාරින් ඇති වෙන බව හැබැයි නමුත් මේ රූපස්කන්ධයත් අවශ්‍යයි. මේ ශක්තිය අතරට රූපේ නැතු ඉපදීම නොහැකි බව හංගෙමි මේකත් සාමාන්‍ය අභිධර්මයේ අවගණන ඉගැන්නිල්ලක් නාම ධර්ම වලට බෑ රූප ධර්ම නැතුව පහළ වෙන්න එවිට විඥානය anu රූප වේදනා සංඥා සංකාරයි කියලා නිකමෙන්ට ඇදලා දෙන එක වැරදි මොකද විඥානය කියන එකට මේ රූප කොටාස අඩංගු නැහැ ඒක නාම කොටාස. ਸਰවඥාන්සේ විඥානපච්චය නාම රූප ගැන දේශනා කළ වදාරා ඇතිසේක ඒක හරි. නාම රූපය අනුද පෙරකී ශක්තිය හතර සතරමා ධාතුන් හතරයිද දැනීමේ පවතී. එතකොට ඒක තව ටිකක් සුද්ධ කරලා බලනවා නම් නාම රූප වල තියෙන නාම ධර්ම ශක්ති වශයෙන් මුල් කොටසේ හඳුන්ලා දීලා තියෙනවා රූප කොටස අතරමහා ධාතුන් වශයෙන් සඳහන් කරලා තියෙනවා මම ආරාධනා කරලා තියෙනවා මේ හතරමහා ධාතුන් කියන්නේ තන්ත්‍රික බණ්ඩ කොට ශක්ති තමයි ඉතින් එතකොට ඔය කියන විතර ඇඳලා පෙන්වන්න බෑ. එතකොට පටලවිලා සිද්ධ වෙනවා. නාම රූපය අනුව පෙරකේ ශක්තිය හතර හා හතරමා ධාතුන් හතරයිද දැනීමේ පවතී. එතකොට නාම රූප කියලා කියන්නේ අපිට වේගයක්, ශක්තියක් කියලා කියන්න වෙනවා. ඒකෙදි හතරමා ධාතුන් කියලා කියන්නේ සාමාන්‍ය ගොඩාක් ගොරෝසු වුණාට පස්සේ ස්වභාවයේ මූල ස්වභාවය නම් ඒක ශක්තිය පමණමයි. ඒක කෙලින්ම මේ භෞතික විද්‍යාව දන්න කට්ටිය දන්න ඔය මේ අයින්ස්ටයින්ගේ E mc2 කියන E mc2 කියන සමීකරණ ඔච්චරම තමයි අයින්ස්ටයින්ගේ සොයාගැනීමේ තියෙන වැදගත්කම ද්‍රව්‍ය කියන්නේ ශක්තියක්. බුද්ධජානක කිව්වේ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම කියන එක මේ පෙන්ලා දුන්නා. ඒක තමයි අවුරුදු 2500 ගානකට පස්සේ අයින්ස්ටයින් කියන පටන් අරගත්තේ මේ හැම මේ මේ ද්‍රව්‍යයක්ම අපි දන්නවා මෙලි කැලක් පිලිසීමේ ශක්තිය බවටපත් වෙනවා. වතුර පල්ලයට වැටෙනකොට ජල ශක්තිය හැදෙනවා. ඒ වගේ හැම එකෙම ශක්තියක් තියෙනවා. ඒ අපිට අයින්ස්ටයින්ට ඉස්සලා හිටපු නිව්ටන් සහ ඩෝල්ටන් ලගේ කාලේ ඉඳලම ද්‍රව්‍ය වෙනම ශක්ති වෙනම කියලා දෙකට කඩලා තමයි පටලවාගත්තේ. තාමත් ඉස්කෝලේ පන්ති කාමරු ගණන්නේ ඒ බොරුවම තමයි. එයා තාම හරියට උගන්න ගන්නට දැන් ඉන්න ගුරුරු මදි. දැන් ඉන්න ගුරුන්ට තේරෙන්නේ නැහැ මොකද ඒක එක භාවනා කරන්න තියෙන්නේ. භාවනා කරපු දවසේ තේරෙයි දැන් තු ගන්නන්නේ බොරුව කියලා. ඒකට තමයි හිතන්නේ තව අවුරුදු 4ක් විතර යනවා. ඉක්මනටම තේරුම් ගන්න. එච්චර කල් යන්නේ නැහැ. අපි හිතුවට වැඩි ඉක්මනට තේරුම් ගනි. උගන්වන්නේ බොරුව කියලා. මේ රූප කොටස් මේ නාම කොටස් කියලා පෙන්වනකොට ඇඳලා පෙන්වන රූප තියෙනවා ඔක්කොම විරූප කියලා තේරෙයි. ඒක එතකොට බුදුරජාණන් වහන්සේගේ තව තව රැස් වී යන පටන් ගන්න එක තමයි හිත වෙන්නේ. කෙසේ නමුත් අප කෙරේ අනුකම්පාවෙන් අපට මේ පහදාව දාන සීකෝය নমස්කාර පූර්වක ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇතර මේක බුදුරජාන් වහන්සේත් කියලා තියෙනවා මේක පෙන්නලා දෙන්න අමාරුයි කියලා. කොටිම මේ විඥානපච්චා නාම රූපං නාම රූපච්චා විඥානං කියන එක ඒ තරම්ම යහුසුලුව මේ ප්‍රතිමාරු කරනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ රාත්‍රී ගිනි පෙලක් කරකවනකොට වගේ දැන් පේන්නේ චක්‍රයක් විදිහටම තමයි. ඒ කවදාකවත් මේ එක තිතක් කරකිනවා පේන්නේ නැහැ. චක්‍ර කරකවනවා පේන්නේ. ඉතින් ඒකෝට අපිට පේන්නේ රෑ ගිනි වලල්ලක් වගේ. නමුත් ගිනි වලල්ලක් විතර නෑ. ඒ වගේ ඒ අර කරකින වේගය නිසා අන්ධකාරය පේන්නේ. එමයි ඒ නිසා විඥානපච්චා නාම රූප නාම රූපච්චා විඥාන කියන මේ දෙකේ වෙනස මොන විදිහෙන්වත් තර්ක මනසට අල්ලන්නත් බෑ. රේකී ක්‍රමයට උගන්වන්නත් බෑ. මේ සරල දෙයක්ුත් නෙවෙයි. හැබැයි මේ පහුගිය අවුරුදු 30 40 නිදහසට කරුණු එහෙම නැත්නම් මේ විස්තර කිරීම සඳහා කරුණු හේවීමේයි දාර්ශනිකයන් සහ භාවනා කරන අතර ප්‍රයත්නයක් තියෙනවා ප්‍රයත්න නිසා මෙන්න මේ වාගේ නිදර්ශන ගෙනල්ලා පෙන්නනවා උදාහරණ වශයෙන් හරි අමාරුයි ඒක මේ මේ මේ කියන එකත් එක්ක සම්බන්ධ කරන්න හැබැයි සම්බන්ධයක් තියෙනවා හොඳට ගැඹුරෙන් බැලුවොත් අපි දන්නවා මේ කණ්ණාඩියකින් මූණ බලනකොට එහා පැත්තේ තියෙන ප්‍රතිබිම්බේ Tamangeම මූණ බලනවා නම් ඒක පණ ඇති එකක ලකුණු සේරම පෙන්වනවා. මූණ කණ්ණාඩියේ මූණ බලනට අපි hina වුණොත් ඒකත් hina වෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව ඒ විදිහටම hina වෙනවා. ඒක නිසා එහා පැත්තේ තියෙන ප්‍රතිබිම්බයට පණ තියෙනවා. ඒක රූපයක්ද නාමයක්ද නාම රූපයක්ද කියලා දැනගන්න අමාරුයි මොකද ඒක අපි hinaනකොට hina වෙනවා අපි මූණ ඇද කරනට ඇද කරනවා ඒක නිසා ඒකට පණ තියනවා වගේ නමුත් මේක මේ මූණේ ප්‍රතිබිම්බයක් පමණයි ඒකට පණ නැයි කියලා කියනද මනුෂ්‍යයාට පුළුවන් රිලවට බෑ ඒ නිසා රිලව ඒක අල්ලන්න හදනවා කන්නඩි අල්ලන්න අර මෙහෙම මෙහෙම අල්ලන්න හදන අල්ලන්නේ මොකද එහා පැත්තේ ඉන්න රිලව අල්ලන්නයි එයා හදන්නේ භාවනා නොකරන අයත් ඔන්න රිලව් වගේ තමයි මේ තමන්ගේ කියන අල්ලගන්න හදන දේවල් මේ තමන්ගේම මේ කණ්ණාඩිය අල්ලන්නේ ඒකේ ප්‍රතිබිම්බ විඥානයේ ඡායාව පෙන්වන්නේ හා පැත්තේ පිළිඹුව ඒ පිළිඹුව පණ ඇති එකක් වගේ හැබැයි පණ ඇති එකකම සජීවී පිළිඹුවක් නමුත් බැරි වෙලා හරියට ඇත්තයි කියලා හිතුවොත් මොන තාලෙන්වත් කරගන්න බෑ ඒක තමයි ඔය නාසිස්සම නාසිස්සම කියලා සිංහලෙන් කියන්නේ නාසිසස් කියන ග්‍රීක තරුණයා එයා දවස කන්නාඩි ලෝකේ නැහැ එයා හරියම කඩවසන් තරුණෙක්. එයා දවසක් ගිහිල්ලා වතුරේ හිටගෙන වතුර නිශ්චල වුණා පස්සේ මූණ දිහා බලනකොට ඇතුලේ దేవතාවෙක් පේනවා එයාට. ඉතින් එයා ඒ අල්ලන්න හදනකොට නැති වෙනවා. ආය අල්ලන්න හදනකොට නැති වෙනවා. ඉතින් මෙහෙම නටලා නටලා නටලා නටලා නටලා එතන එයා මැරිලා ගියා. මැරිලා ගියාට පස්සේ එයා ඒ ඇතිවෙච්ච පිළිඹුරේ තරම ප්‍රේම කරා. මේ තමන්ගේම රූපේ පේන්නේ එයාට පේන්නේ దేవතාවෙක් කියලා ඊට පස්සේ එතන ඒ මැරිච්ච තැන ඇතිවිච්ච ලේ වලින් හටගත්ත ගහට වැහින් හටගත්ත මලට එයාගේ නම තියලා නාසිස්සම කියන නාසිසස් කියන නම දැන්වත් ඒ සංකල්පෙ පෙන්නනවා අපි මේ ලෝකයේත් එක්ක දඟලන්නේම අපේ ප්‍රතිබිම්බය අල්ලගන්න අපේ ප්‍රතිබිම්බයමයි මේ අපි ඉස්සරහින් යන දඟලන්නේ නමුත් අපි හිතනවා ඒක ඇත්ත එකක් කියලා ඉතින් නාසිස්සම තමයි තියෙන්නේ ඉතින් මේක සිංහලේ තියෙනවා මේකට උපමා කතාවක් මිනිස්සෙක් මේ කුලී වැඩ කරන දුප්පත් මිනිස්සෙක් වැඩ කරගෙන ඉනකොට පරණ මැදපු ගලක් තිබුණලු ආදාස ගලක් ආදාස ගල කියලා කියන ඉස්සර තිබුණේ නෑ මේ ගල් තිබුණේ නමුත් වීදුරු වගේ දේවල් පාවිච්චි කරා ආදාසය කියලා කියනවා ඒකෙන් බලනකොට මනුස්සයට පෙන්වලු අපච්චිගේ රූපේ ඉතින් මනුස්සයා හිතවලු අනේ අම්මේ නැති වෙච්ච අපච්චිම තමයි කියලා මිනිහා මේක හොරෙන් අල්ලගෙන ගිහලා කොට්ටියට තියාන හැමදාම නිදා ගන්න හදනකොට හොරෙන් උස්සලා අප්පච්චිගේ රූපේ බලලා උන්දට නිවන් ලැබේවා කියලා බලනකොට ගෑණි බැලුවලු හොර ගෑණික රූපයක් තියන්නලා බලනවා කියලා ගෑණි බුදිය ගත්තම සරණ බලනට හැබැයි නෙන්න හොර ගෑණික රූපේ ඊට පස්සේ දෙන්න එද්දා ඉඳලා රණ්ඩුරු ගෙදර අර මිනිහට සම්ඩු කරනවලු උඹ බලපන් කොච්චර අපිත් එක දීග කෑවට උඹ හොරගානිකේ රූපෙද. අර මිනිහා කියනලු පිස්සුද යෝධියෝ ඔය ඉන්නේ අපච්චිගේ රූපෙ කියලා. අරගානික කියනවා නෑ මේකේ ඉන්නේ හොරගානික රූපෙමයි කියලා. පස්සේ දෙන්න අරගෙන යනවා ග්‍රාම සේවක ගාවට ආරච්චල ගාවට ආරච්චල ගාවම කිරත් කොහෙන්ද යකෝ මේ වෙදමු හන්දරංගේ රූපය හොයාගත්තේ මේක අපේ අපච්චිගේ රූපෙ කියලා. අර දෙන්නගේ එක අර දෙන්නගේ නඩුව පැත්තකදී අරගෙන ගිහිල්ලා බලනකොට ඇසේ ආඩච්චලගේ ගෑණි සැක හිතලා ඒ මිනිස්සයා දැනගන්නවා මොකක් හරි මේ පළ ඉලව්වක් තමයි මේ හැමදාම පුදිය ගන්න ගියාම මේ රූපේ බලලා එයාගේ මුහන්තිරන් අපච්චිට වැඳලා පුදිනවා. ඒ මනුස්සයා බලනකොට ඒකේ ඉන්නේ වෙන ගෑණියක්. දිගින් දිගට දිගින් දිගට යනවා ඉහළට මට මතක නැහැ අවසාන සිද්ධිය මොනයි බොහෝම හාස්‍යජනක ක්‍රමයකට තේරෙන පටන් ගන්න යාට පේන්නේ තමන්ගේ රූපය. ඒක කණ්ණාඩියකින් තමන්ගේ රූපේ දැකලත් නැහැ. මේ ෆොටෝ තිබුණෙත් නැහැ කණ්ණාඩි නැහැ. හිතන බලනකොට පේන්නේ ඉතින් ওই නාම රූපච්චා විඥාන විඥානපච්චා නාම රූපකේ තියෙන්නේම අපි මේ ලෝකේ හැප්පෙන්නේ අපි හදාගත්ත ලෝකයක් එක්ක. ඉතින් ඒ ලෝකේ යම් වෙලාවක සුන්දරයි කියලා කියනවනම් හිත සුන්දර වෙච්ච වෙලාව තමයි. ඒ ලෝකේ යම් වෙලාවක කාලකන්ණි කියලා කියනවනම් හිත කාල හිත කාලකන්ණි වෙච්ච වෙලාව විතරයි සුන්දර වෙච්චාම මුළු ලෝකෙම සුන්දරයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී හිත ලස්සන හැම වෙලාවෙම ලස්සන නරක නම් හිත නරක වුණා නම් මුළු ලෝකෙම නරක තමයි. ඉතින් අපි ඒකට ඒ හිත නරක් වුණාට පස්සේ නරක කරපු මිනිහෙක් අල්ලන්න ආත්මවාදයක් ගොඩනගනවා. කවුරු හරි කියනවා මේ වෙලාවේ මගේ මේ චිත්ත පීඩාවට හේතුනේ මේ දකින දකින් දේ නරක වෙන්න හේතුනේ අසවලා තමයි. එක්ක මේ හුනියමක් කරලා. එහෙම නැත්නම් මේ පරණ කර්මයක්. එනිසා ਸਰබලදාරි දෙවියන් වහන්සේ කවුරු හරි බාහිර එකක් හොයන එක තමයි ආත්මවාදය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිව ගෙන්නලා පේන්න හදන්නේ ඔය පේන එකම තමයි Tamange අවිද්‍යාව කියලා කියන්නේ. උට වෙන කෙනෙකුක වෙන ආයතනයක වෙන ඒජන්තවරේ දකින්න හදනවයි කියලා කියන ප්‍රශ්නේ පැන යනවා. විපස්සනායෙන් පෙන්වන්න හදන ඔය පේන්නේ Taman හැප්පෙන්නේ Tamanගේ පිළිමිබුවත් එක්කමයි. ඒ නිසා මේ නාම රූප පත්‍ය විඥානං කියන එක අන්න ඒ වගේ උපම මාර්ගයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් ඔක දිරව ගන්න එක අමාරුයි. වෙනිවෙන නිවීම දේශනා කරනකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ ඒ දඬුවට යන බල්ල මල් මක් කට්ටක් අරගෙන යනවා. ඌ ශීඝ්‍රයෙන් යන ගමන් එක පාරටම ඌට නතර වෙලා වතුරකට දිහා බලනකොට බල්ලෙක් මස් කට්ටක් තියාගෙන ඉන්නවා. ඌ එක පාරට පයින්නවා අර මස් කට්ට ගන්න. එතකොට වෙන්නේ බල්ලත් කිල්ලම නැහිනවා, තීපුණු මස් කට්ටක් නැති වෙනවා. එයා දන්නේ වතුරේ පේන්නේ Tamangeම රූපෙනිසයි කියලා. ඉතින් ඊට පස්සේ ඊශ්වංශ ප්‍රශ්නයක් නගනවා බලන නිසා පේනවද නැත්නම් පෙනෙන නිසා බලනවද කියලා. එයා කරවබනේ ඉස්සරහා බලන ඒ දන්නේ ගියා නම් බල්ලේ පේන්නේ නැත්නම් ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ඉතින් මේ බල්ලා කියන්නේ ඇයි හත් දෙනේ පේන හින්දානේ මම බැලුවේ කියලා බල්ලා කියනවා. මට පේන නිසා බැලුවේ කියලා. ඌ ඒ බොළුව පල්ලයට කරලා බැලුවේ නැත්නම් ප්‍රතිබිම්බේ පේන්නේත් නැහැ. දැන් ඕක මේ ඒ ඒ સંદર્ભයේ දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල අරගෙන කියනවා ඕනම සංසිද්ධිය සංසිද්ධිය බවට පත් වෙන්නේ බලන හිඳ තමයි කියලා. ගණන් ගත්තොත් ඒක අපිව ගණන් ගන්න. අපි ගණන් ගන්න නැතුව ගියොත් ඉවරයි. මේ එන ප්‍රශ්න සෑම දෙයක්ම මෙච්චර දුදුලන தත්වෙට ගොජ දාන පත්වෙටපත් වෙන්නේ අපි ඒකට පණ දෙන හින්දා. අපි ඒකට මේ මොකෙන්ද අඩියෙන්ම සම්බන්ධ වෙන හින්දා. නමුත් මේ ගණන් ගන්න නැතුව ඉඳිලා අපිට මේ ලෝකයා කියන්නේ කක්කක් නැහැ, පපුවක් නැහැ, හැංගීමක් නැහැ කියලා. නමුත් ਸਰවඥාන්සේ කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා අතල්ලා දන්නේ. මේ තමම නේසෝ හමචු නමේසෝ අත්තා. මේක මමේ කියා ගන්න දෙයක් නෙක නෑ. ඉතින් ඒක නිසා තමයි ඒ හැංගීම නිසා තමයි ਸਰවඥාන්සිට යසෝදරාට බබා හම්බුච්ච දවසේම යන්න පුළුවන්කම හම්බුනේ. බුදු වෙලා නෙවෙයි. මෙතන ඉන්න කට්ටිය පෙළපාලියයිනේ. ඒක දැන් එහෙම කරුණොත් එහෙම කවුරු හරි. ගෙදර මිනිස්සු කිව්වොත් එහෙම බබා හම්බෙච්ච වෙලාවේ ගෙදරින් දැට. මේක මොන නිවන් දැකILLක්ද මේක මොන සාධාරණයක්ද මේක මොන ධර්මයක්ද මේක මල මගුලක් නෙමෙයි කියලා ආයෙ මොකොත් නෑ උගුරු දන්නම කනවා. ඉතින් එදාමත් හැංගීමත් තිබිලා තියෙනවා දරුවා උපදිනකොටම කිව්වේ රාහු ජාතම් බන්ධනං ජාතම්. එදාම රෑ ගිහිල්ලා නිකමට හරි දරුවා කියලා ඌ චරෑස් ගෑවනම් ගමන ඉවරයි. එලිපතර තිබ්බ කකුල පස්සට තිබ්බා. පස්සෙන් පස්සටම ගියා. යා ඒක කතෝලික සභාවෙන් හරියට වයින්නවා. වයින්වලු බබාලට කියනවලු ඕගොල්ලන්ගේ බුදුහාමුදුරුවෝ ඔයා ඉපදිච්ච දවසේ යනවා. අපේ නම් නත්තල් පප්පා ඔයාගේ උපන්දිනේට ආවිලා මේසෙකට සෙල්ලම් බඩු දාලා යනවා. අපේක හොඳයි. ඔයාලගේ බුද්ධහමට වැඩිය කියලා. අපේ බෞද්ධයොත් ඉන්නවා සෑහෙන ඒක තේරුම් ගන්න අමාරු වෙලා මේ මේ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන එක ඇතුලෙන් පිටින් සම්බන්ධ කිරීම හුඟ දෙනෙක් හිතන්නේ කරදරීමක් නෝන්ජල්කමක් කැක්කමක් නැතිකමක් කියලා. නමුත් මේ නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූපං කිය තියෙන මේ අල්ල බදාගෙන ඉන්න මේ අපි කරන නාඩගමේදී ඇල්ලුවොත් අහුවෙනවා. මොකක්වත් නැහැ. ඔය මෙහෙදිත් ආව අර සුදු හාමුදු කෙනෙක් කිව්වේ මේක ආරස්සා කරන්න වැටක් ගැහුවොත් පිටායට ඇතුළට එන්න බැරුව වගේම අපිට පිටත යන්නත් බැරි වෙනවා. ඒ වැට අපිට මේ දඬුවටක් වෙනවා. අපි ඉතුරු කරන පුංචි කඩුල්ලක් නම් අපිටත් ඒ පුංචි කඩුල්ලම තමයි ඉතුරු වෙන්නේ. අපි ගහන්නේ මේ අනුන්ට. හැබැයි අපි අල්පිට වදිනවා. ඒ නිසා තියෙන තාලට ඔක විවෘතව තියෙනවා නම් මේකේ නාම රූප වලින් විඥානයක් කරගන්න නැතුව විඥාන වලින් නාම රූපයක් කරගන්න නැතුව අපිට පේන්නේ මේක බුදුහාමරගේ සර්වඥතා ඥාන වල පාරමිතාව ඕනේ පෙරපින් ඕනේ අනම්මනම් මොන්නම දෙයක්වත් ඕනේ මේ එදිනෙදා තමන් කරන විකාරය දන්නවනම් රංගපෑන රංගපෑමන දන්නවනම් මේ කරන මේ ආලවට්ටම දන්නවනම් කිසි කෙනෙක් නැහැ අපිව සංසාරයට බඳින්නේ කිස් ගහක් තරම් බැඳිල්ලක් නැහැ සංසාරේ නෙවෙයි අඩු ගන්න මේ ගිහි ගියාතරෙන්නේ ගියහම මොන තරම් කියන දේවල් කියනතක බලන්නකෝ මම මේ කතා කරන්න ගිහි පිරිසකට මට හොඳට තේරුමක් මම දැනුව කතා කරන්නේ. ඒකට කියන්න ගියාම කියන දේවල් බලනකොට සංසාරේ කොහොම අතාරින්ද? මොකෙන්ද බැඳිලා තින්නේ? අර පෝරුවේ උඩ නූල් කැලකින් බඳිනවා බෝරුනේ උ. ඔය දෙදින්න පැනලා ගිහිල්ලා කතාව කරනකොට ඌව බැඳලා යකරන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මට මේ මට එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මට මේ අර වගකීම තියෙනවා මේ වැඩේ තියෙනවා කියන්නේ හරි ආසාවක් තියෙනවා. ඉතින් මේක තමයි බෙදාගෙන කනවයි කියන්නේ. Taman ඕන තරම් අරගෙන බෙදාගෙන කියනවා මට එහෙම ආවට ගියාට කරන්න බෑ මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා කියලා ගොඩාක් තියෙනවා කියන්නේ ආසාව. ඉතින් මේ මතින් ඒ Taman අයිතිවාසිකම් කියන කියන දේෙන් Taman බැදෙනවා. නොකිසිවෙක් බවටපත් වෙන්න පුළුවන්. දැන් මම කිසිම කෙනෙක් නෙවෙයි මට අරෙත් නෑ මෙහෙත් නෑ එන දෙයකට එන තාලට පුරුදු වෙන්න පුළුවන් නම් අපි නැවතත් අර ඉපදිච්ච ගමන් පොඩි බබෙක්ගේ තත්තර තමයිපත් වෙන්නේ. ඒක ඒ තරම්ම සන්තෝෂෙන් ඉන්නේ. මොකද කිසිම දෙයකට වග වෙන්නේ අම්මට ඕන නම් වග වෙච්චාවයි. උගේ ගාණක් නෑ මට ඇඳුම් ඇඳගෙනද ඉන්නේ නැද්ද? මට ඊගා වේලට කැම තියනවාද? ඒක මට රස්නියෙන් හම්බෙයිද සීතලෙන් හම්බෙයිද මට බඩේයිද වමනේයිද? ඌට තියෙන්නේ වමනේ වමනේ කරන එකයි. වමනේ සීතල වෙච්චාම අඬන එකයි. ඉච්චරයි. අපිට එහෙම පාරේ යනකොට හදිසියවත් වමනේ ගියොත් මොකද වෙන්නේ? අනේ අම්මේ ඉවරයි. එහෙනම් ඉතින් ආයේ ගෙදර ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒ තරමටම අපි මේ මවාගත්ත ලෝකෙක මවාගත්ත දෙකේ ඉන්නකොට විඥානිසා නාම රූප නාම රූප විඥාන අතර ඒ සෙල්ලම යනවා. ඒක ඒකේ අර තියෙන මේ මේ අපිම මවන රූපෙට අපි ගොඩක් කැමතියි. ඒක ඒක සාමාන්‍ය ස්වරූපේ ඒකට හොඳම දේ තමයි මගේ නිර්මාණය මගේ කියා ගන්න ගතියක් තියෙනවා. මගේ නිර්මාණයට මට අනුගේ නිර්මාණ වලට වැඩිය බැඳීමක් තියෙනවා. ඒ ඒකම තමයි මේ නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියලා කියන්නේ. ඒක නිසා මේ කවුරුවක්වත් නැහැ මේ ලෝකේ නිර්මාණය නොකරන. හැම කෙනාම තම තමන්ගේ සංසාරය හැම වෙලාවෙම නිර්මාණය කරමින් ඉන්නේ. කිසිම සංසාරයක් ස්ටොක් එකේ නැහැ. මේ මොහොතේ නිර්මාණය කරනවා නිර්මාණය කරගෙන කන එකල කියනවා බුද්ධුම බරක් බුද්ධුම සංසාරේ කරදරයක් බුද්ධුම දුක් ගොඩක් තියෙන කියලා. නමුත් ඒ හා සමාන ඉපදවිල්ලක් ඉපදවන කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේක මට කිව්වට අප කෙරේ අනුකම්පාවෙන් අපිට මේ පහදාව දාන්න සීක්වායි নমස්පූරක ඉල්ලා ගෞරවයෙන් ඉල්ලා සිටිනු කියලා මටත් කියන්න වෙන්නේ ඕ ටිකම තමයි. අනුකම්පාවෙන් මටත් මේක අවබෝධ වේවා කියලා තමයි මාත් කියන්නේ. මම මේ උත්සාහ කරේ ඒ සම්බන්ධව දැනට ඔය මේ ජීවිලා තියෙන පොත්පත්වල නැත්තම් දාර්ශනික වශයෙන් තියෙන අදහස් ටිකක් ඉදිරිපත් කරන්න භාවනා කරනකොට බොහෝම ලස්සන තේරෙන්න පටන් අර ගන්නවා ආනාපානේ සංසිඳුණට පස්සේ අපි කොච්චරක් දේවල් හිතින් නිර්මාණය කරගෙන අහක යන දේවල් ඇඟේ දාගෙන කොච්චර මේ සැක කරනවාද කියලා. අපි කොච්චර මේ මේ සරල දේ සංකීර්ණ කර ගන්නවද කියලා, පෑදීජයට බොරදියේ දා ගන්නවද කියලා, අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවද කියලා හොඳට තේරෙයි. ආනපාන හොඳට සංසිඳිලා ඉන්න වෙච්චාම අපිට එන වෙහෙසේ අපිට දැනෙන බයයි අපිට දැනෙන අසරණකමේ අපිට දැනෙන තනි පාළු ගතියෙන් පේන්න තියෙනවා දුක් නැති වෙච්චාම නිකන් පාළුයි පාළුයි වගේ මොකද මොකද ඉතින් ලියුම් ආලෙවනවා ඊගාට මොකද කරන්න කියලා කියන්නේ ඊගාට කොතනද අනාගන්නේ ඊගාට කොතනින්ද ගාගන්නේ කියලා අහන එක තමයි ඒක තමයි ඔය දෙක අතර තියෙන නාම රූප විඥාන අතර තියෙන මේක ඇත්තටම විහිළුවකටම දාන්න ඕනේ කදාක සීරියස් ගන්න බෑ සීරියස් අරගත්තොත් පිස්සු හොඳ එකේ ඉන්නේ. සාමාන්‍ය පිස්සුනේ හොඳ එකේ ඉන්නේ. මේක විහිළුවකටම දාන්න ඕනේ මේ මුතුන්න බිම දාලා බිම දාලා පාගන්න ඕනේ. අපි හදාගත්ත හීන ලෝකේ සම්පූර්ණ කඩලා දානවා. කඩනවා නම් අල්ලපු ගෙදර මිනිහ හරි ඒ මිනිහට පහනක් පත්තු කරලා කියනවා අනේ උඹ විතරයි මේ සත්‍යමට අවබෝධ කරලා දුන්නේ මං වටේ ඉන්න මිනිස්සු මාව හීන ලෝකෙක හදලා උඩ තියන්න හදන්නේ. ඒකල්ල උන්දලා උසුවහත බඳ ගන්නවා. අනේ අම්මේ අපි අහවලා නැති වුණෝ කියලා අඬනවා. ඉන්නකම් අවනවා. අල්ලපු ගෙදර මිනිහා විතර හොම්බට දමන ඇල්ල සත්‍ය කියලා දෙන්නේ අපට. උඹ යමෙක් නෙවෙයි. උඹ නොකිසියෙක්. උඹ කවුද? ඉතින් අපිට කේන්ති නැහැ. මං කවුද කියලා දැනඳ කතා කරන්න කියලා අපිට කේන්ති නැහැ. ඒ මිනිහා විතරයි ඇත්ත කියලා දෙන්නේ. අපි යමෙක් බවටපත් වෙන්නේ අපි මේ වටපිටේ ඉන්න ගෝල බාලයෝ චක් ගෝලයෝ දරුවන්ගෙන් වාත්වෙන් බූදයෙන් තමයි. එහෙනම් නොකිසිවෙක් වෙන්න හදන. එතකොට ඔය පටලවිල නැති වෙන. ඒකකොට වෙලා තිනවා එහෙම වෙලා වෙනා නම් නිවන් ලැබලා ඇති වැඩේ මොකද්ද කියලා හිතෙනවා. අපිට අපිට ඕන නිවන් ලැබලා ප්‍රාතිහාර්ය බලන්නනේ. නේ? ඊමතු නිවන් ලැබලා නොකිසියෙක් වෙන්න නෙවෙයිනේ. අපිට ඕනේ ඉක්මනටම නිවන් දැකලා අහසෙන් යනවා පෙන්නන්න, පොළවේ කිඳා බහිනවා පෙන්නන්න, අනුගේ හිත් කියන්න පුළුවන් පෙන්නන්න. ඒ නිසා අපිට ඕන තියෙන නිවන් දැකලා වැඩ පෙන්නන්න. ඉතින් අර මේ මේ වීලෝක තියෙනවා ඒ හොඳටම ලොක්කෙකුට හම්බ වෙනවා කුඩු ගහලා වැටලා ඉන්න ඊලන්දාරියෙක්. කුඩු ගහන ඊලන්දාරිය බීල වැටලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා උපස්ථාන කරලා කියනවා අනේ ඊලන්දාරිය බලපං. මේ වයස මෙන්න මෙච්චරයි මේ වෙනකොටත් උඹලා මේවා නාස්ති කරගෙන ඇඟ නාස්ති කරන රස්සාවක් නැහැ ගෑණියක් ගන්න කවුරක්වත් දෙන්නෙත් නැහැ සුදුසුකමකුත් නැහැ මේ වැඩ නතර කරපන් කියලා. ඉතින් අර මිනිහා කට අරගෙන අහගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ලොක්කා කියනවා බලමන් මට දැන් අවුරුදු 100 මෙච්චර ගාණක්. මම කවදාවත් සිගරට් ඇබ්බිලා නැහැ. මම කවදාවත් මත්පැන් පානය කරලත් නැහැ. මම කවදාවත් ඉත්‍රි සූත්‍රය කරලත් නැහැ. දු නැහැ. මොකක්වත් නැහැ. ඉතින් බලමන් කොච්චර ඉතින් අර කොඩි ගාන ළහන 100 ඒව කරන්නේ නැතුව ඔච්චර කාලේ ඉඳලා ඇති වැඩේ මොකටද කියලා. මේ ඉන්නවනම් ඕවා ටික කරන්නනේ තියෙන්නේ. ඉතින් 120ක් තියා 200ක් හිටියත් ওই ටික කරන්නේ නැත්නම් මොකටද ඉඳලා? ඕන ඕක තමයි විඥාන පත්‍යා නාම රූප ඥාම රූප පත්‍යා විඥානකේ ඉන්නකම් අපට ඕනේ අනුන්ට පෙන්වන්න. එහෙම නැත්නම් මේ මමත් කෙනෙක් කියලා පෙන්වන්න. එයාම තමයි ඒ ඒ කෙනෙක්ගෙම තමයි සංසාරෙට මම නොකිසිවෙක් බවටපත් කරන්න පුළුවන්. එසකොට අර පොඩි දරුවගේ තත්තර ආයෙ වැටෙනවා. පොඩි දරුවගේ තියෙන එකම ලස්සන අනන්‍යතාවයක් නැහැ. එයා දන්නේ මේ අම්මා මේ මම අභ්‍යන්තර බාහිර කියන සම්බන්ධයක් යාට නැහැ. ඒ ළමයා ඉස්සලාම දැනගන්නේ මෙහෙම මෙහෙම අතලං කරනකොටලු තේරෙන්නේ ලං වෙනව දුර වෙනවා කියන එක. එයා නැත්තම් දන්නේ අත තොටිල්ලයි මමයි අතර වෙනසක් තියෙනවා කියලා. අම්මයි මමයි අතර වෙනසක් යාට තේරෙන්නේ නැහැ. දුර ළඟ මොනම හැඟීමක්වත් නැහැ. ඒ නිසා අපිට ළමයා දිහා උදේ ඉඳලා හැන්දනකම් බලා ඉන්න පුළුවන් මොකද මම ආයනයක් නැහැ. පොඩි දරුවා ඒ නිසා කාටවත් මානසික ආතතියක් දෙන්නෙත් නැහැ. මොකද හඳුනාගත්තේ නැහැ. අනන්‍යතාවයක් නැහැ. අපේ තියෙන මේ සම්පූර්ණම ප්‍රශ්නේ තියෙන අනන්‍යතාවයේ මත. මම අසවලයි කියලා හිතා ගැනීමෙන් තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක අපි උවමනාවෙන් අතාරින්න හැදුවත් ළඟ ඉන්න කට්ටිය කොහොම හරි ගණන්ලා ඉල්ලනවා කරේ. උඹ කිසිවෙක් වෙන්න ඕනේ. නොකිසිවෙක් වෙන්න බෑ. ඉතින් ඒක තමයි මේ බැඳෙනවා කියන්නේ. ඒ තුල තමයි මේ කියන්නේ අපිට ඕනලා තියෙන්නේ අපි යමෙක් බවටපත් වෙලා වැඩ පෙන්වන්න. විභූෂණ පාණ්ඩ. එහෙම නැත්නම් මේ 이르දි ප්‍රාත්‍යහාරිය පාණ්ඩ. එහෙම නැත්නම් මේ අනික් අයට කරන්න බැරි වැඩ ටිකක් කරන්න. ඒක ඔය අපි කියපාර කරපු අර සුසීම සූත්‍රයේ බොහොම ලස්සනට කියවෙනවා. සුසීම හිතා ගන්න බුදුජානස ළඟට ගියොත් බුදුහාමුදුරුවෝ රහසක් තියෙනවා. ඒ දිබ්බ චක්ක හම්බ වෙනවා, දිබ්බ සෝත හම්බ වෙනවා, විපුබ්බේ නිවාසානුසතිය හම්බ වෙනවා, පරිචිත්ත විඥාන හම්බ වෙනවා. 이르දි ප්‍රාතිහාර්ය හම්බ වෙනවා. ඒක කෙරුවොත් ඒ ටික කියලා ගිහියන්ගෙන් කීයක් හරි හම්බ කරගන්න පුළුවන් කියලා තමයි ඇවිල්ලා පැවිදි වෙන්නේ. මම ඉන්නවා අද ලංකාවේ ඉන්න කරගෙමු 99 සුසීමලා ඉන්නේ කියලා. කිසි කෙනෙකුට නිවන් ලබන්න නම් නෙවෙයි දඟලන්නේ කියන එක පේනවා. මොකද ඕන කරලා තියෙන්නේ මොකද්ද ගන්න. අරගෙන අනුන්ට පෙන්වන්න. මේ මට හම්බුණා නිවන් මේ අර ඒක ගාන දුප්පත් ගෑණියෙකුට හම්බුනලු කරාඹු දෙකක් නැ තන කරාඹුවා. තාමනුසකට හම්බවලු ගල වැටිච්ච මුද්දා. ඒ ගල වැටිච්ච මුද්ද තියෙන මිනිස්සේ අර තනි කරාපෝ දාන මිනිස්සේ දන්නේ නැතෝ කියලා කියවලු හරකන කියලා. මේ මේ ධර්මයේ ගොන්දුටු ආදෝ කියලා අර මුද්ද පෙන්න අර මාසේ ගලු මේ ධර්මයේ ගොම්මන්දුටු වේ නැහැ කියලා අර තනි කරාම්බෝ වෙන්නවලු. දෙන්නේ කතා කරනකොට පොඩ්ඩක් අහන්න මොකද වෙන්නේ කියලා. මෙච්චරම තමයි. අර ඒක කියන මේ මේ තරමේ ගොන්දුටු ආද. අනේ තරමේ ගොන් මම දුටුවේ නෑ. මොකද අඩු කරඹ දෙකම තිබ්බනම් පෙන්වන්න දෙයක් නෑ. ගල වැටිච්ච නැති කරා මුද්ද තිබුණා පෙන්වන්න දෙයක්වත් නැහැ. අපිට හම්බෙලා තියෙන අඩුවක් සංසාරේ කියන්නේ අඩුවක්. ඌන භාවයක් මේ නිසා අපිට ඒක පෙන්නනකම් කැපී පෙන්නලා පෙන්නනවා. නිකන් ආවට ගියාට පෙන්නලා බෑ. ඒ පෙන්නන නටන තමයි තියෙන්නේ. ඉතින් හුඟව දෙනෙක් හිතනවා මේක සීල් ගත්තාම අඩුවේ භාවනා කරනකොට අඩුවේ පැවිදි වෙච්චාම අඩුවේ කියලා. ඔය හරහා මම බලා ඉන්නවා මොන දේ කිරුවත් අඩු වෙන්නේ නැහැ. සීල් ගත්තා කියලා අඩු වෙන්නේ නැහැ. සීල් තියෙනවා කියලා හරි පෙන්වන්න හදනවා. භාවනා කරනකොට අඩු වෙන්නේ නැහැ. මම භාවනා කරනවා කියලා පෙන්වන්න හදනවා. පැවිදුණයි කියලා අඩු වෙන්නේ නැහැ. අනික් අයට වැඩිය ලොකුයි කියලා පෙන්වන්න හදනවා. ඉතින් මේ තුල අපි වෙන්නේ පඹගාලේ පැටුණා වගේ අන්තෝ ජටා බහි ජටා. එචා ඒ ඇතුළ පිට පැටලෙන්නේ නැති නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූප වෙන්න නම් දැනීම මේකේ තියෙන තාක්කල් අහුවෙලා තියෙන්නේ. දැන දැන නොදන්න තැනට යන්න වෙනවා කියන්නේ. දැන දැන දැක දැක නොදන්න තැනට ගියාට පස්සේ බයක් ඇති වෙන්නේ මට මේ මොකද උනේ මේ නිින්ද ගියාද අනම්මන වෙන්නේ ඔය අනන්‍යතාවයේ නැතිවීම නිසා තමයි. නමුත් ඒක අපි නිවනක් හෝ පෙරගමනක් විදියට පේන්නේ අපිට පේන්නේ ඒක නිකන් මේ විනාශයක් මේ කාලකණිකමක් කියලා. ඉතින් ඒකයි ඔය ඔය නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූපම් පටලවිලි තියෙන අමාරුව. ඒකේ මම මේ විහිළුවකට ලක් කළා කරාට මම මේ ගැළවිලා කතා කරනව නෙවෙයි. අපි ඔක්කොම ඒ ඒ නාඩගමේ තමයි මේ ඉන්නේ අපි එක එකනාට එක එකනා කැපිපෙනී සිටීමේ උසස්කම පෙන්නා හුවා දැක්වීමේ අනික් අයගේ තියෙන මෝඩකම ආයුධයක් වශයෙන් පාවිච්චි කරලා ඒක තමන්ගේ නම්බුකාරකමට පාවිච්චි කිරීමේ එකම ගේමේ තියෙන. ඒකට මේ මේ අහවලයි මෙයා අතර නැහැ කියලා නෑ. පවුලේ ඒ සමාජිකයන් අතරක් තියෙනවා. රටේ රජුරුවන් අතරක් තියෙනවා. කොතෙන්ද ගියක් තියෙන්නේ? මම එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා පෙන්වා දීමේ හැකියාවේ ඒ අනන්‍යතාවයේ අල්ලනවත් එක්කම තණ්හාමාන දිට්ඨිය අහුවෙනවා. ඒ නිසා මේක ගැඹුරුයි. නමුත් මම මේ උත්සාහ කරන්න කියන්නේ මේක විහිළුවකට ලක් කරන්නේ කදාක සීරියස් ගන්න එපා සීරියස් ගත්ත ගමන් විඥානයේ අතිරේක ලාභයක් ලබනවා. මේක විහිළුවටම ලක් කරලා දිගින් දිගටම දිගටම භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර අපි සමගියෙන් ඔක්කොමලා එක සමානයි. සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියලා ඒ තුල සම්පූර්ණ එකිනෙකනාට එකිනෙකාට විරුද්ධ වීමෙන් පුංචි සාන්තියක් තියෙනවා. කවුරු හරි කාට හරි උසස් කියලා පෙන්වන්න හදනකොටම හොදන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි ඇති වෙන්නේ. කර්ත ස්වාමීන් වහන්සේ සන්තුට්ඨිය පරමන්දන සතුට පරමදනය යනු බුදුන් වහන්සේ දේශනා කොට ඇත. ශරීර අනිත්‍ය බව සංසාර දුක ආදී මෙනෙහි කරන විට කලකිරීමක් බියත් ඇති වේ විට සතුටිය සතුටින් සිටින්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්නේ. ඇත්ත කතාව. නමුත් පුත්‍රජානන්සේ සඳහන් කරනවා මහනි දුක නම් දුකමයි දුක දුක වශයෙන් අවබෝධ කිරීම තරම් සතුටක් මොනු මනුස්ස ලෝකෙම නැහැ කියලා. එච්චර තනි වචනයයි බුදුහාමුදුර සඳහන් කරන්නේ මේක මේ සැපක් කියලා හිතාගෙන ඉන්න තරම් තකතිරකමක් අමනකමක් මරිකමක් මෝඩකමක් නැහැ. ඒ නිසා මේ කනගාටුව එනකොට මේ තමයි දුකේ ස්වභාවය කියලා. දුක ආර්ය සත්‍යයක් වශයෙන් දැකගන්න දුකේ ලක්ෂණ දැකගන්න පුළුවන් ඒ තරම් සැපයක් මුළු මනුස්ස ලෝකෙම නැහැ කියලා කියන බුදුරජාණන් වහන්සේ ඔක්කොම හරහා ගිහිල්ලා පාරමිතා වශයෙන් ජාතකතා වශයෙන් manussත්වයේ කෙලවට පැමිණලා කියනවා මේක දුකක් බව තේරුම් ගන්න එක විතර සතුටක් ඇත්ත නැහැ ඒකට ඒ ඒ කියන සත්‍යය අහුවෙන්නේ විපස්සනාට විතරයි ලෞකික දැනුමට අහුවෙන්නේ නැහැ. ලෞකික දැනුමදී හිතෙන්නේ දුක දුක බව දැන ගැනීම දුකක් කියලා. කෙලේශයක් කෙලේශයක් බව දැන ගැනීම කෙලේශයක් කියලා අපි හිතන්නේ. නමුත් සරුවත් යනස කියනවා කෙලේශයක් කෙලේශයක් බව දැන ගැනීම නික්ලේශීකමක් කියලා. මගේ වචනෙන් කියනනම් අපි මේ භූමිය ගන්නකො අපි මේ ඇවිල්ලා භාවනා කරන මේ භූමියේදී අපි ගොඩාක් කෙලෙස් හලන්න පුළුවන් නම් මේක පූජා භූමියක් බවටපත් අපි ගොඩක්ම තියෙන අඩුපාඩු දැනගෙන මේක අතහැරලා යන්න පුළුවන් නම් අපේ කෙලෙස් ටික මෙතන හලලා යන්න පුළුවන් නම් මේක පූජා භූමියක් මේක මේක පූජනීයත්වය එන්න එන්න වැඩි වෙනවා එහෙම නැතුව මේකෙන් ගන්න දෙයක් නැහැ භූමියෙන් අපිට එන දෙයක් නැහැ අපිට තියෙන අපේ තියෙන නොදැනුවත්කම කෙලෙස් අප්‍රමා ප්‍රමාදේ වගේ දේවල් මෙතන හලලා යනකොට පිරිසිදුලා යන්න පුළුවන් නම් මේක පූජා පුණ්‍යයක්. වෙන පූජාවක් නෑ මේකේ. ඉතින් ඒ දේ මේ හුඟක් වෙලාට ලිඛිත සාහිත්‍යයට ගන්න බෑ. ලිඛිත සාහිත්‍ය හුඟක් පරස්පර විරෝධී. ලිඛිත සාහිත්‍ය කියන්නේ රේඛීය ක්‍රමයට පෙන්වන්න පුළුවන් එකින් එකට එකින් එකට yaadෙන බොරුව විතරමයි. සත්‍ය ගන්න බෑ. නිසා කියන යම් තැනක පරම සත්‍ය තියෙනවනම් ඒක දැනගන්න පුළුවන් ප්‍රකාශ කරන්න බැරි කමයි. ප්‍රකාශ කළ හැම දෙයක්ම කෙලසිච්ච දෙයක් විතරයි. ප්‍රකාශ නොකිරීම තමයි ප්‍රකාශ කරන්න බැරි බව බුදුජානක කියනවා නිවන කියන එක නිර්වචනය කරන්න බෑයි කියලා. නිවනේ මේ විතර තියෙන නිර්වචනය කරන්න බලුවන් කියන්න බලුවන් හැම දෙෙම කෙලසිච්ච දේවල් තමයි. නිසා ලෞකික විශේෂ වශයෙන් අපි හඳුනන්නේ නම් කරන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් දේවල් ඔක්කොම කෙලසිච්ච දේවල්. ඒවා මම කියන්නේ මේ නරකක්වත් නොහොඳක්වත් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන විස්තර කළ හැක්කක් තියෙනවා නම් ඒක පහත්, ඒක නීචයි, ඒක තුච්චයි, ඒක ගන්න දෙයක් නෑ. විනිශ්චය කරගන්න බැරි තරම් ඒ අවබෝධ කිරීම තුළින් මනුෂයා වෙනස් කරන සුළු දෙයක් තියෙනවා නම් ඒකට කියන්න පුළුවන් නෛර්යානිකයි කියලා. නිවන කියලා හිතුව නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන එක නැත්නම් මේ කියන විදිහට දුක දුකක් වශයෙන් අවබෝධ කිරීම කොහොමද සපක් වෙන්නේ කියන එක ওই කියන භාෂාවේ ශිෂ්ටේ පන්නලා ගිය තැනක තියෙන එකක්. පිටන්න ව්‍යාකරණය තුළ මේක හරි අමාරුයි මෙතෙන්ට එන්න. ඒක නිසා හුඟව දෙනෙක් කියනවා බුදුහාමරංගේ ගැඹුරු ධර්ම গুপ্তයි කියලා. කිසිම গুপ্তකමක් නැහැ. මේ මේ තියෙන විකාරය අතාරින්න කැමති නම් අපිට ඒ වගේ මේ දෙයකට වාංගු නොකර මේ තියෙන ගැළවිල නම් ගලවන්න බෑ. අපි ඒ තරම්ම කුණු වෙලා තියෙන්නේ. සම්මුතිය කුණු වෙලා, සම්මුතිය බාහිර වෙලා, සම්මුතියට යටත් වෙලා, සම්මුතියට දාස වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගලවලා දාපුවම අපි හිතන අපි සම්මුතියෙන් එලවලා තමයි කියලා බය නිසා අපි කැමති නෑ પરමාර්ථයට ගණ්ඩ සම්මුතියටම අවඩාගෙන අයිබෝවන් කියාගෙන බයිබෝයි කියාගෙන ජීවත් වෙන එකක් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් ශ්‍රී කියනවා ගංගා දිග පහළට යamak කියලා. බුදුන් අපට ආරාධනා කරනවා ගංගා දිග ඉහළට යන්න මේ සංසාරේ යන ගමනට මිනිස් යන ගමනට ප්‍රතිවිරුද්ධව යන ගමනක් යනවා. අපි ඔය ඇත්තටම භාවනා කරලා බණ කියලා ධර්ම සාකච්ඡා කරලා බලන්නේ අර හිතේ තියෙනන්නේ විප්ලවීය ශක්තිය. එහෙම නැත්නම් ඒ රැඩිකල් වාදී අදහස් පුළුවන් තරම් දිනු කරලා සම්මුතිය බාධා කරන්නේත් නැතුව සම්මුතියේ ඉන්න කට්ටියකින් පුළුවන් තරම් අවසර ඉල්ලලා වැඳලා පැත්තකට වෙලා අපේ මේ පැත්ත දිනු කරගන්න උත්සාහ කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පසුතැවීම නැත්තම් පශ්චාත්තාපේ නීවරණයක් බවත් භාවනාවට බාධාවත් බව දනිමි. එහෙත් එවැනි හිතුවේ නිතර එන බැවින් භාවනාව හරියාකාර කර ගැනීමට නොහැක කරුණාවෙන් මේ පිළිබඳව උපදේශක් දෙනු මැනවි. මේකෙදී කියන්න තියෙන අර පළවෙනි එකට උත්තර දුන්නා වගේ මේ පශ්චාත්තාපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඇවිල්ලා අnderන ගයි තියෙන්නේ. මේන පශ්චාත් අපේ මම කියා ගන්න ගත්තොත් මගේ කියා ගන්න ගත්තොත් මගේ ආත්මය කරන්න ගත්තොත් එලවෙලව කන බල්ලෙක් වාගේ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පශ්චාත්තාවේ හිතලා ගන්න එකක්ද නැත්නම් ඉබේ හිතිලා එන එකක්ද කියලා බැලුවොත් හිතලා ගන්න එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා හිතලා ගත්තොත් විතරයි කිය කර්ම රැස් වෙන්නේ එන දේවල් වලට පශ්චාත්තාප වෙන්න අයිතිවාසිකමක් තියෙනවා ඒකට තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මම කිව්වේ අර බටහිර පොතක් ලියලා තිනවා එමන්ස පොතට නම දාලා තින්නේ thought without a thinker කියලා. හිතවිලි જાතියක් තියෙනවා හිතන්නේක් නැති. අපේ හිත ඇතුළට හොඳට විවේකීව බැලුවොත් අන්නේ වගේ හුලකට ගහන පටපට පටපට වට ගාලා ගහන කොඩියක් වාගේ ගඟ මහුදායින්ට ගියාම රළ ගහනවා වගේ නිට්ටරෝ මේකේ ගොජ දාන. ඒ ගොජ දාන හැම එකක්ම මම කියා ගන්න ගත්තොත්, හැම එකක්ම මගේ කියා ගන්න ගත්තොත්, ඒක හැම එකක්ම මගේ ආත්මය කර ගන්න ගත්තොත් අපිට කාපු බතක්, ඉදිච්ච බතක් කණ්ඩ හම්බ වෙන එකක් නැහැ, නිදා ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒ තරම්ම උරුද්දට ගොජ දාන. අපි උත්සාහ කරන්නේ දන්න අරමුණක හිත පවත්තලා මෙවුවා මම නෙවෙයි කියන්නේ මෙවුවා මගේ නෙවෙයි කියන්නේ මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ එතකොට වේදනා සංඥා සංඛාර වශයෙන් මතුවෙන මේ තුන එක එක චරිතානුව වෙන් වෙන් වෙනවා ඒක අඳුනගෙන මම මෙතෙක් කල් කිරුවේ මේ ඔක්කොටම පශ්චාත්තාප වෙච්ච එක නැත්නම් මේවා මගේ ඇඟේ දාගන්න එක මම මාගේ කියාගන්න එක නමුත් බුදුරජාණන් වහන්සේ තමන්නාංශයේ සර්වඥතාඥාණයෙන් අදිෂ්ඨානෙන් කියනවා මම කිව්වට ඕක මම කියාගන්න එපා. මගේ කියන්න එපා මගේ ආත්මය කියන්න එපා එතකොට උඹට එතන සාන්තියක් තියෙනවා කියන්නේ. ඉතින් අපි ඒ වෙලාවේදී බුදුහාමුදුරු කියන දෙපැත්තක දාලා මාර්ගපාක්ෂික වෙලා අඬන්න කනගාටු වෙන්න මගේ කියාගන්න එක වගකීමක් කරගන්න. ඒක නිකන් මේ සදාචාරාත්මක වගකීමක් කරගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් බුදුජානනාංශයේ එහෙම කට්ටියත් එක්ක කන්දක් නගින්නවත් එන්නේ නැහැ. අඩියක් තියන්න එන්නේ නැහැ එකත් එක්කනේ. මොකද මේ දුකටනේ ප්‍රේම කරන්නේ. ඒක නිසා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා දුක පිළිබඳ ඇති තෘෂ්ණාව තමයි අවිද්‍යාව කියන්නේ. අපි දුකටයි කැමැති. අපි මේ හොයන්නේ කොහෙන් හරි දුක් වෙන්න හේතුවක් හොයන. මේකටයි නිර්වචනය කරලා තියෙන අවිද්‍යාව කියලා. ඉතින් අවිද්‍යාව දුරු වෙන්න දුරු වෙන්න අපි තේරුම් අරගන්නවා මේ අහ කියන දේවල් ඇඟේ දාගෙන පශ්චාත්තාප හෝ අනාගත සැලසුම් වශයෙන් හෝ එහෙම නැත්නම් මේ රාග ద్వේෂ වශයෙන් හෝ මම හොඳට කොටු කරලා බැලුවොත් ඒ පශ්චාත්තාවයක් හෝ අනාගත දර්ශනයක් හෝ අපි හිතලා චේතනාපූර්වක කරන්නේම නෙවෙයි. නොතික දැක ගන්න තරම් අපිට විවේකයක් නැහැ මොකද ගොඩක් ගොජ දාන නිසා. ඒක නිසා සතිය පිහිටවල තියන්න කියනවා. හිතට එන හිතවිල්ලක් වේවා, ආනාපානයක් වේවා, වෙන දෙයක් හෝ වේවා මේ මම කියලා චේතනාපූර්වක ආර්දනා කරලා ගත්ත ආර්දිතමුත්තේද නැත්තම් මේ පිංගමට බත්තික කාලය යන්න ආව හංගන්නේද කියලා. ඉතින් මේ හංගන්නට ආර්ධිය මුත්‍ර දෙන්නට මේක විදිහට සලකන්න ගියාම ඉතින් මේක ඉවරයක් කරන්න බෑනේ. හංගන්නට කියන්නේ මේකේ බත් තියෙනවා හිටපන් කෑම කාලේ ඉවර වෙනකම්. මේසෙ උනනට පස්සේ දෙන්නම්. දැන් උඹත් එකයි මට ප්‍රධාන මුත්තත් එකයි උඹත් වරෙන් කැම මේසෙට කියලා වාඩි කරන්න කිව්වොත් මේ මේ දෙක වෙන් කරන්න බෑ ඒකයි මේකේ පුංචි ඉඟියක් දෙන්නේ ආස්වාස වශයෙන් ඇතුළට නොහුළඟයි ප්‍රස්වාස වශයෙන් පිටතට නොහුළඟයි දෙක වෙන් කරලා අඳුරන්න බැන්න. කෝකද පිටේ ඉඳලා ඇතුළට එන්නේ කෝකද ඇතුළට පිටට එන්නේ කියලා. ඉතින් යාට විපස්සනා කරන්න අමාරුයි. කොවද හිතවිලි ඉදී පිටින් ඇතුළට එනව කොවද හිතලා ගන්න දෙයි කියලා මේ දෙක වෙන් කරගන්න බැරි නෑ. නැත්නම් චේතනා පූර්වක කරපු දෙයි චේතනා නැතුව කෙරිච්ච දෙයි අසංකාරික දෙයි සසංකාරික දෙයි අවිඥානික දෙයි අවිඥානික දෙයි වෙන් කර ගන්න බැරි නම් ඒ මනුස්සයා කොයි වෙලාවෙත් පශ්චාත්තාප වෙනවා කරපු දෙයි කෙරිච්ච දෙයි දෙකම තමන්ගේ පසුත වෙනවා ඉතින් ඒකට බේත් නැහැ ඒක මේ මානසික අසහනයක් කියලා කියන්න පුළුවන් ඉතින් ඒ නිසා භාවනා කරලා අරමුණක හිත මෙහෙවන්නේ කියලා කියනවා මධ්‍යස්ථ අරමුණක පුළුවන් තරම් අරමුණයි බලන හිතයි අතර ඉඩක් තිබිලා ඒ අතරට පශ්චාත්තාප රින්ගන්න දෙන්නේ නැතුව අරමුණ හිතයි හේතු කළා තියානින්නේ ඒක. උච්චන්න කරලා ආසන්න කරලා එතකොට අපිට මේ විඳිනකොට අරමුණ හිතයි පමනයි අතරමැද නීවරණ නැහැ කියලා පුදුම සාන්තියක් තේරෙනවා. පුදුම පිරිච්ච ගතියක් තේරෙනවා. පුදුම සම්පත්‍ති කර ගතියක් තේරෙනවා. එදාට තේරෙනවා මේක තමයි ප්‍රකෘති tattve. නැත්නම් මේ පශ්චාත්තාප වෙනකොට පශ්චාත්තාප වෙන එක ඒක ඉතින් අර ත්‍රිභාෂෙට ලුණු වතුර බොන්නා වගේ කුෂ්ඨ රෝගියා කහලා කසානා සන්තෝෂ ලැබනවා වගේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ වැඩ. ඒ මේ මේ කොයි එක මේ ප්‍රශ්න කත්තත් මේ එක්කෙනෙක්වත් ගැළවිලා නෙමෙයි මේ කතා කරන්නේ. අපි බුදුරජාණන්සේ දීලා තියෙන මාවත දිගේ, පෙත දිගේ, සමීකරණ දිගේ කතා කරනවා. මේසක් අපි තාමත් මෙවායේ ඇලි ගලි වාසය කරමින් ඉන්නේ. ඒක නිසා මම දකින්නේ මේව වැඩි වැඩි ඔලුවට ගන්න නරකයි මේක විහිළුවකට ගන්න ඕනේ. මේක නිකන් මේ විනෝදාංශයකට ගන්න ඕනේ. මේක නිකන් උපහාසයකට ගන්න ඕනේ. එහෙම නැතුව මේ ගණන් හදලා සැලසුම් කරලා කරන්න බෑ. මොකද හිත අපිට ගහන්නේ කෙලින් ඇවිල්ලානේ වංචනික ක්‍රමයට. ඒක නිසා මේ අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ කොච්චර දැනගෙන හිටියත් මඩ කණ්ඩ වෙනවා. කනකොට කාපන් රාත්තල් ගාන දැනගෙන එච්චරයි අපි කියන්නේ. කාපු රාත්තල් ගාන දැනගන්න පුළුවන් නම් එච්චරයි. අපිට මොන අදිෂ්ඨානයක් කරත් නොකා ඉන්න බෑ. ඒක තමයි සංසාරේ ස්වභාවය. ඒක නමුත් දැන් දන්නවා රාත්තල් මෙච්චර කාන බොක්කේ මඩ. එහෙම නැත්නම් අන්තට්ටු මෙච්චරක් බඩේ කියලා දන්නවා. ඒ දැනගැනීම කියන්නේ තමන්ගේ අකුසල් ටික, තමන්ගේ වැරදි ටික, තමන්ගේ අත්තරදි ටික දැකලා විනෝදයක් කරගන්න මිසක පශ්චාත්තාපයකට ගන්න නෑ. ඒ වගේම අනුන්ගේ වැරදි හොයන්න යන්නෙත් නෑ. ඒක අනවශ්‍ය බරක්. නිසා තමන්ගේ වැරදි ටික නැත්නම් බාධක ටික නැත්නම් හිරියර ටික ඉස්සරහට එනකොට මේක හොඳ මම කියන්නේ කවුද පිළිබඳව කවුද කියලා දැනගන්න හොඳ මේ පරස්කඩක්. නිසා මේක දිගට මට දැක දැක ඉඳ ලැබේවා කියලා තමන්ගේ අඩුපාඩු ටික දැක ගන්න පුළුවන් නම් නැත්නම් ඒකට සමසිතින් බලන් ඉන්න පුළුවන් නම් නිවන එච්චර අමාරුත් නෑ. නිවන එච්චර දුරත් නෑ. නමුත් අපි හිතන නිවන කියලා වෙනද කොයිද තැනක් තියෙනවා අපි එතෙන්ට යනකම් මේ හැම එකක්ම කරේ දාගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන්ම අර කියන විදිහට නාම රූප විඥාන අතර පටලවිල්ල සිද්ධ වෙනවා. මේක මේ වගකීම හතහැරීම. වගකීම කියන්නේ කෙලෙස් වගකීම. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක මේ විනෝදාංශයේ තේරුම් අරගත්තා නම් මම දන්නේ එකම දේ තමයි යන්නේ විනෝදාංශයේ ඉන්න කට්ටියට අපි ඇදිලා යන්න ගන්න. ඒ විනෝදාංශයේ දන්න සහැල්ලුවෙන් ඉන්න පිරිසට අපි ඇදිලා යනවා. එහෙම නැත්නම් චහ් හරි සන්තාවේ අනි අනිච්චන් කියන කට්ටියත් එක තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේම මොනවා හරි කාරණාවක් කරගෙන ඉතින් නිකටල්ලේ තියන්නේ චහ් හරි සංසාරේ හරි ශෞත්වි කියගෙන ඉන්නේ. මුස්ලිම් මිනිස්සු අවුරුදු 50ක් විතර යනකම් හත් දිනක් විතර බැඳගෙන මස් මාල ඔක්කොම කරලා ඊට පස්සේ හැට පැන ශාරි ශෞතුයි කියනවා ඊට පස්සේ ඊට පස්සේ ශෞතුයි තමයි පුළුවන් කල්පෙන් කෙල්ල කෙල්ල කෙල්ලා ශෞතුයි හරිම ශෞතුයි කියාගෙන ඉන්නවා එදත් ඕනේ නැහැ අනවශ්‍ය අතිශෝක්තියක් පතර ඕනෙත් නැහැ පශ්චාත්තාවයක් පැමිණි දුක් ටික ගත්තොත් අපේ ජීවිතේ මෙච්චරම කාල කන්නේ නැහැ ඒ නිසා අපේ සිංහල කියවනක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා මේ අපිට විඳ ගන්න බැරි මේ ඉල්ලගෙන කන ටික කරා පැමිණෙන දුකේ කවදාකවත් දරන්න බැරි දෙයක් නෑ. ඒක මම සහතික කරලා පෙන්නනවා මම කියනවා කිසිම වට්ටක් වැලක වැලට දරන්න බැරි gedi හටගන්නේ නෑ. වට්ටක් වැලක කොච්චර ලොකු හැඩගත්තත් වට්ටක් වැලට දරන්න පුළුවන් ඒවා දැන. මේ අපි මේ විඳ ඉන්නේ අද මවාගෙන මවාගෙන ඇදගෙන නාන හරිය. ඒකට බුදුහාමුදුරනේ කාටවත් කරන්නේ. ඒක තමයි බුදුහාමුදුරේ ਬਾගෙට hina වෙලා බලාගෙන ඉන්නේ. කවදා මේ ඇදගෙන නැහැම නතර කරයිද බෙදාගෙන කෑම නතර කරයිද කියලා. විපස්සනා කෙරුවත් බෑ. විපස්සනා කෙරුවත් මේ මේ මේ සම්මා දිට්ඨිය මේ පෙරදැක්ම නැත්නම් කොච්චර විපස්සනා කරත් ඒකත් කටුව කටුවටුණක් කරගන්නවා ඒකත් දඬු බෙදයක් කරගන්නවා ඒකත් දඬු කඳ මේ කටු බෙදයක් කරගන්න නැත්නම් කුරුසියට ගහුවගේ විපස්සනා කරන කට්ටියගේ මූණ දකපම හත් දහසක්වත් කන්න හිතෙන්නේ අඬා වැටිලා මේක වෙන්නමම කටුගයක් හදාන මේකට නිකන් මලගයක් වගේ මූණ හදාගෙන ඉන්න ඕනේ භාවනා කරන කට්ටිය එහෙමම වෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ට සුගත කියලා කියන්නේ hina වෙවි මේ ගමන ගිය කෙනා කියන නමයි දෙන්නේ බුදුහාමුදුරන්. සුන්දර වූ ගමනක් ගිය කෙනා. ගුරුවරයෙක් නැහැ, සිව්පස දායකයෙක් නැහැ, භාවනා ක්‍රමයක් දන්නේ නැහැ. හත් හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා බලන්න දුෂ්කර කරා කරන රූපේ උනත් ඇත්ත එකේ තියෙන අදිෂ්ඨාන ශක්තිය කොච්චරද කියලා. කවදාකවත් නැහැ පස්ස ගන්න. අපිට මේ තේරමක් දීලා සිව්පස දායකව කණ්ඩක් දෙනවා, ඔක්කොමත් හරි ගැසලා දෙනවා. තාමත් හරි ශෞතුයි. කුණු පංචස්කන්ධ කිය කිය ඉන්නේ. ඒ නිසා මේක අපි සතුටෙන් මුණ දෙමු. මොකද සතුටෙන් මුණ දුන්නා නැතුණා මුණ දෙන්න වෙනවා. ආයේ ඒක කවුරක්වත් නැහැ අපේ දුකට හා දෙන්න මම ගන්නම් කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා මේ දුක දරන්න පුළුවන් නිසායි අපිට මේ මනුස්සකම හම්බෙලා තියෙන්නේ. අපි මේ දවස් ඇයි උත්සාහයක් දිර කරලා බලමු. ඒ ලිඛිත ප්‍රශ්න තුනයි තියෙන්නේ. ඉතින් වෙන මොනවාරි අපිට සාකච්ඡා කළ යුතු යමක් තියෙනවා නම් මම ආරාධනා කර සිටිනවා සභාවට ඉදිරිපත් කරන්නයි කියලා. ස්වාමීන් වහන්සේ අනිත් පංච නීවරණ භාවනා කරන වෙලාවට එක කාමච්ඡන්ද එහෙම නැත්නම් කරගන්න බැරි වෙලාවට තරහක් ඒ වගේ සිතුවිලි එන වෙලාවටත් ඒව මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතට ගන්න නැතුව අහක දාන්න එක තමයි කරන්නේ. ඇත්තටම අමාරු නීවරණ වට්ටමේදී සෑහෙන දුරට අමාරුයි. මොකද ඒ නීවරණ කරා පැමිණෙනකොට ඒක සඳහා එක්ක සමත උපක්‍රමයක් නැත්නම් විපස්සනා උපක්‍රමයක් කරලා එතනදී අනුග්‍රහ කළ යුත්තක් තියෙනවා. නීවරණ එනකොට නීවරණ වෙනුවෙන් කළ යුත්තක් තියෙනවා. නමුත් යම් තැනකදී 100% දැන් සමත කරන කට්ටිය ඒකයි යොතන කරන ප්‍රශ්නේ ඒගොල්ලෝ කියනවා 100%ක් නිවරණ නැතර කරලා ධ්‍යානයකට සමාදින්න කියලා. විපස්සනා කරන කට්ටිය කියනවා 100%ක් නැති උනට කමන්නේ නිවරණ ඇල්මරා ගන්න පුළුවන් වුණොත්. නිවරණ යම් ප්‍රමාණයට මේචල් කරගන්න දලන මේ කීකරු කරගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ තමයි යන්ත මන්ත්‍රේ මතුරන්න පුළුවන්. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. නීවරණ දක්වා යනකම්ම සෑහෙන ෆයිට්ටක් තියෙනවා. සෑහෙන කියන්නේ මේ මේ බොක්සින් ගේම් එක වගේ. එහා පැත්තේ ඉන්නේ සමානම බලවත් කෙනෙක්. අපිට කිසි වෙලාවක බෑ මේ මට ගහන්න එපා ඒ හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී මුණ දෙන්න ඕනේ. නීවරණ තඩමාරු කරගත්තට පස්සේ එන ප්‍රශ්නයක් තමයි එන දෙයක් තමයි විශේෂයෙන්ම එතකොට තමයි ওই කායන ප්‍රශ්නාවේ සංහිඳියාවක් ඇවිල්ලා ওই වේදනා සංඥා සංස්කාර වල ගොජ දැමීමක් එන්න පටන් ගන්නෙ. එතනදී තමයි ඔය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි හරියන්නේ. නීවරණ යටපත් කරනකම් මොනවත් නැහැ මේ තද්ද බල මූණට මූණ දාලා සටනක් තියෙනවා. තද්ද බල මූණට මූණ දාලා සටනක් තියෙන නීවරණත් එක්ක අනුකම්ප කරන්න ඕන නැහැ. තෙතක් නැහැ, අනුකම්පාවක් නැහැ. ආයේ ඔය අනුකම්පා මෛත්‍රී කතාවක් නැහැ නීවරණත් එක්ක. තලන්න ඕනේ දකින දන බටු තලනවා. එක්ක සමතෙන් ඈ ප්‍රශ්නේ කිව්වොත් මට කියේසයි උත්තරේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔක්කොටම පහට එකවර එකක් දෙන්න පුළුවන් නම් පෙට්ටක් අතර දෙන්න පුළුවන් නේ සුපර් මාකට් එකේ තියලා මේක කාලා නිවර්ණ අයින් කරන්න කියලා. එහෙම නැහැ. මොකද්ද මතුවෙන නිවර්ණය කියලා අඳුනගත්තොත් අන්න අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. මොකක් හන්ද ඔය කතා කරන්නේ? තමන් කෙරෙහි මේ පොඩි තරහක් වගේ මේක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මට මේ මේ දැන් මොකක් හරි ඇඟේ රිදිල්ලක් ඒ වගේ වුණාම ටිකක් මට හරි විදිහට ඉන්න බෑ ඒ වගේ ඉතුළු තරහවල් වගේ ව්‍යාපාද වගේ එනවනේ. ඉතින් Taman කෙරේ අව탁සේරුවක්. ඒ අව탁සේරුව නිසා මේ අපි මම ඉතින් දැන් කරන්නේ හරස් ප්‍රශ්න අහන එකයි. නැත්තම් මට සාකච්ඡාව ගෙනියන්න බෑ. මේ නිසා Tamanට මූල කර්මස්ථානයේ තබා ගැනීමේ දුර්ලභමක් මතුවෙනවා. නැත්තම් මේක එන්නේ දුර කර්මස්ථානේ නැති වෙලාවේ පමණද? මූල කර්මස්ථානයෙන් වැටුණාට පස්සේ තමයි මේ හතුරු එන්නේ. එහෙම නැත්නම් මේවා සාමාන්‍ය හැම වෙලාවෙම තියෙනවා සමහර වෙලාවක මට මේවා තියෙද්දිත් මූල කර්මස්ථානේ පවත්වන්න පුළුවන්. සමහර වෙලාවට මං එව්වට නතු වෙනවා මූල කර්මස්ථානෙන් පාවා දෙනවා. අන්න එකෙන් මට ඕනේ ඉඟියක් මේ විදියට පශ්චාත්තාවපයක් ආත්ම නිෂේධනයක් Taman පිළිබඳව අව탁හිරුවක් එන්නේ ඉඳගත්ත ගමන වෙන්දලා දිගටම තියෙනවා. දැන් නැත්තම් සමහර වෙලාවල වල Tamanට තියෙනවාද මෙව්වත් පීඩිත චර්චයක් බව දන්න නමුත් සමාජලාට ඒ තියේදිත් මූල කර්මස්ථානයේ කෙලින්ම මොන දාලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. පටන් ගන්නකොට සතුටෙන් වගේ පටන් ගන්න පුළුවන් හැබැයි ඒක හරියන්නේ නැහැ කියන එක තමයි ටිකක් හරි මම එතකොට ගන්නවා ඒ සතුටෙන් පටන් ගන්න පුළුවන් කියන හරියදි මූල කර්මස්ථානෙ මූණ දාන්න පුළුවන්ද කියලා මං අහනවා මට කියන්නේ මූල කර්මස්ථානෙ මූණ වෙච්ච තාලා ඉන්න වෙලාවේදී මූල කර්මස්ථානෙ කොහොමද පේන්නේ කියලා දැන් හරි ගිය වෙලාවක මම මේ කතා කරන්නේ සතුටෙන් ඉන්න වෙලාව තමයි ප්‍රශ්නට ඇවිල්ලා නැහැ අපි ඒ වෙලාවේදී මූල කර්මස්ථානෙ කොහොමද පේන්නේ කියලා කියන්නේ කොහොමද අත්දකින්නේ කියලා ආනාපාන සතියේට මම ඒ කියන්නේ උස්ම ගැන පොඩි සුළු වෙලාවක් හරි මේ පුළුවන් කියලා හිතෙනවා. හිතනේ බෑ මට හිතිලා බෑ මට කියන්නේ පුළුවන්ද කියලා මට ඕනේ පුළුවන්ද හිතන එක නෙමෙයි. සතුට එන්නේ මට අර වගේ නිතර මාව පාවා දෙන මාව නිෂේධනටපත් කරන ආත්ම නිෂේධනටපත් කරන ආත්මනුකම්පාව වෙන හිතිලි නැතුව කෙලින්ම මූල කර්මස්ථානේ සතුටින් ඉන්න වෙලාවක් තියනවාද? නෑ එහෙමම නැහැ. එහෙම ගොඩක්ම ඒ කියන්නේ පරියන්කේ හිටියොත් කොයි වෙලාවකවත් මූල කර්මස්ථානේ ඉදිරිපත් වෙන වෙලාවක් නැහැ. සමාධිගත වෙලේ වගේ සතුටක් මොනවාවත් මං අහන්නේ සමාධිත් එපා සතුටත් එපා මං අහන්නේ තමන්ගේ මූල කර්මස්ථාන මූණට මූණ දාලා ඉන්න වෙලාවක් තියෙනවද කොයි වෙලාවෙ හරි ආනාපාන පළපුරුද්දක් ආවේ නෑ විදියට පළපුරුද්දක් මට එපා මොනවාක්වත් එපා මං කියන්නේ ඉතින් පටන් ගත්ත වෙලාවයි වෙලා ඉවර වෙනකම් මේ පශ්චාත්තාපෙද තියෙන නැත්නම් වරින් වර තමන්ට මූල කර්මස්ථාන වුණ දීගෙන ඉන්න පුළුවන් තරක් හම්බ වෙනවා වරින් වර තමයි ඇති අන්නේ වෙලාවේදී මූල කර්මස්ථානේ කොහොමද දකින්නේ ඒ ඔය ඔක්කොම බාධා නැතුව අවුරුදු 10ක් භාවනා කරනවා. 10ක් භාවනා කරනකොට එක සැරයක් එක හුස්මකුයි පිට කිරීමකුයි කෙලින් දකින්න හම්බුනායි කියලා හිතමු. මට ඒක කියන්නේ කොහොමද ඒක දකිනකොට මොකක්ද ඒකේ අත්දකින්නේ කියලා? සුළුම වෙලාවක් උත්ම ඉහළ පහළ ගැනීම ගැන සිත එක තැන් කරගන්න පුළුවන් පොඩි සුළු වෙලාවක්. ඒ වෙලාවේදී කොහොමද හුස්ම පේන්නේ නැත්නම් මම මේ මහන්නම් පිට නන්නත්තර වෙලා සතිය නැතුව අවුල් වෙලා ඉන්න වෙලාවේදී ආනාපානයයි ඒ බාධක නැතු කවදා හෝ ආවෝ හරි ගිය වෙලාවේ ආනාපානයයි දෙක අතර වෙනස මොකක්ද? ඒ තරමටම දැනුමක් ආවේ නෑ මට කවදාවත්. ඒක නැතිකමද නැත්නම් ඒ පිළිබඳව මේ වගේ දෙක වෙන් කළ දන්නේ නැතිකමද? සමහර විට එහෙම වෙන්න පුළුවන් දැනුම. ඒක නිසා භාවනාදි කරන්න තියෙන අවුරුදු 10කට හරි ගමන එක සැරයක් මූල කර්මත්තාන આવොත් එතනදී පුළුවන් තරම් මතක තියාගන්න මේක කනකත් බාව වේසිදුරෙන් අහස බලනගේ මේක හම්බ වෙනවා. ඒ වෙලාවේදී ඒක නොසලක හැටීමේ සාපේට නිසා තමයි ඊට පස්සේ දෙන්නේ නැත්තේ. දැන් හම්බ වෙච්ච වෙලාවේ අලගිය මුලගිය සේරම විතර බලාගන්න. එතකොට ඒ ආනිසංසය නිසා ඊගාව දවසේ තානාපනේ ලැබෙනකොටම අපිකට පුදුම සාදර බවක් වෙලා ආස්වාචිකවන්ද ප්‍රසවාචිකවන්ද ආස්වාසේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා අර අවුරුදු ගානකට පස්සේ හරි හම්බෙන ආනාපානට පුළුවන් තරම් සාදර වෙනකොට හැකි සංඥාව එහෙම නැත්නම් සතුටු වීම සඳහා හේතු හොයන ගතියට හිත හැදෙනවා. එහෙම නැත්නම් අර කුණු වෙච්ච හිත තමයි ඉතුරු වෙන්නේ. අපි කරන්නේ මාරපාක්ෂික වැඩක් නෙවෙයි. මේ හොඳ දේ දකින්නට කියන්නෙත් නෑ නෑ කියනවා ඒ ආවත් ගණන් ගන්න. ඒකල නරක දේ ගැන කතා කරනකොට නරකම තමයි යන්නේ. ඒ නිසා අපි මේක පෙරලන්න ඕනේ. පෙරලා හිතන්න ඕනේ එහෙමත් නොවි අවුරුදු 10කට සැරයක් එක ආස්වාස් ප්‍රසවාස ගන්න නැතුව ජීවත් වෙලා අවුරුදු 100 ඉඳලා මැරලා ගිය ආත්ම ගන්න වැඩි අපේ. කවදාකවත් ආනපන බලලත් නැහැ අවුරුදු 100 කරන් ජීවත් වෙලා තියෙන මැරලා ගිය ආත්ම වැඩි. දැන් අවුරුදු 10කට සැරයක් එක ආස්වාද ප්‍රසවාසයක් පේනවා කියලා ඉතින් අන්න ඒ වෙලාවේදී ඒ ආස්වාද ප්‍රසවාසයෙන් තමයි මම නිවන් දකින්නේ ඒක ඉතාමත් වැදගත් දේ විදිහට සලකලා බැරි වුණා නම් ඉස්සරහට සලකලා ඒකේ විස්තර සේරම ව්‍යංගකත් ව්‍යංග අංග ප්‍රත්‍යංග ව්‍යංග අභ්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය සේරම බලන්නේ හිටියොත් එදාට සතුටු වෙන්න පුළුවන් අන්න බුදුහාමුදුරන්ගේ පණිවිඩේ මට ඇවිල්ලා තියෙනවා මට ඒ ආනාපානයත් එක්කම මට ඒ ධෛර්යය මම මේක බැලුවා කියනකොට අර පශ්චාත්තාප වෙන තියෙන හිතවිලි දුර්වල වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊටකොට ඒ ආනාපානෙ දෙසිලි තුන්සරේ පේන තියෙන ඉඩත් වැඩි. ඒකට මේ විදිහට සාදර වෙලා ඒකට පිහිටිය යුතු ආකාරයට පිහිටනකොට වැඩි. ඉතින් ඒක මේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ ඉන්නකොට නිදර්ශනයක් මාර්ගයෙන් පෙන්වන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ අපි උත්සව සභාවක් හැඳවනවා මම නම් ගෙදර ප්‍රධානියා මම එදාට මම සෑහෙන නෑදෑයින්ට කිට්ටු අන්දට ඔක්කොටම කියනවා අසවල් දවසේ අසවල් වෙලාවේ අපේ ගෙදර උත්සවයක් තියෙනවා ඒක කෙල්ලෙක් ලොකු වෙලා නැත්තම් මගුලක් කාලා නැත්තම් දෙවෙනි ගමන හරි මොකක් හරි කියමුකෝ එන්නේ කියලා. ඉතින් ඔක්කොම සංවිධානය කළා ඒකම විශේෂයෙන් ලියනවා අසවල් වෙලාවට ප්‍රධාන අමුත්තත් එනවා ප්‍රධාන අමුත්ත අසවලා ඒ ආර්දනා පත්‍රය අපි ලියලා අරනවා ඔබතුමාටත් අපි ඔබතුමීටත් අපි ඔබ පවුටත් ආර්දනා කරනවා අසවල් වෙලාට එතකොට අර සියලු දෙනාම උත්සවයේ ප්‍රධාන අවධානයේ වශයෙන් ගන්න ප්‍රධානමුත්ත පැමිණෙන වෙලාව තමයි පුළුවන් නම් දැන් ප්‍රධානමුත්ත පැමිණෙන වෙලාවේ gedara piriyila amuttangge නමුත් කවුරු හරි පණිවිඩයක් කියනවා අන්න ප්‍රධාන මුතාව ගෙහිමියා මොකද කරන්නේ සියලු වැඩ බහා තබලා මිනිහා දුවගෙන යනවා තොරණ ගාඩට ගිහලා බුලත් අතක් දීලා පිටපටියක් අප්පවලා එයා පාවාඩේ දිගේ යන ගහන ඇවිල්ලා වාඩි කරවලා padikකම තියලා වතුර ටිකක් දීලා එයාට කතා කරලා එහෙනම් මේ කැම ටිකක් ගන්න අපිට විනාඩි 5ක් කතා කරන්නයි කියලා අර ඒ ප්‍රධාන මුත්තා ඉන්නේ කේ 100%ක්ම අවධානය එතනේ තියෙන්නේ අර අමුත්ත ගැන බලන්න යන්නේ නැහැ මේ වෙලාවේ බලන්න ගියොත් වෙන්නේ මොකද්ද මේ ප්‍රධාන මුත්තා හැල්ලුවටපත් වෙනවනේ අනිත් එක අනික් කට්ටිය ඇවිල්ලා කිව්වනම් එහෙනම් උඹ අපිට එන්නේ කිව්වා දැන් මේ ප්‍රධාන මුත්තත් එක්ක විතරක් ඉන්නවා එහෙම හරියනවද කියලා කියන්නේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ මොකද ආර්ධනපත්යේ ලියලා තියෙන මේ ප්‍රධාන මුත්තයි කියන්නේ. අන්නේ ඔය තමයි අවුරුදු ගානකට පෙර තමයි ප්‍රධාන මුත්තා ඉන්නේ. ඒ වෙලාවේදී අනම්මනම් බල බල ඉන්න එපා. ඒකට පෙළඹෙන්න. ඉස්සරහට ගිහලා තොරණ ගාඩම ගිහලා බුලත් අතක් දීලා පීත්තපටිය කප්පවල පහවඩ පිට ගෙන්නලා බත් අතුර දීලා මොක්කොම දීලා යා ගියාට පස්සේ ඉතින් ලොකු පැකට් එකක් දීලා යනවා හැබැයි යා. ප්‍රධානමුත්ත කියන්නේ ඒකයි. ගියාට පස්සේ අනික් අයට කියනවා අනේ සමා වෙන්න අපි දැන් කමු. අනේ වගේ තමයි මූල කර්මස්ථානේ ගෙටේන වෙලාවේදී ඒක නොසලකා හිටියනම් සාප වෙනවා. සාමාන්‍ය අමුත්තේ තරහ වුණා වගේම නේ ප්‍රධානමුත්ත තරහ කරගත්තොත් එimhe උත්සවයෙන් වෙන්නේ අහේනියක්. ඒ නිසා මූල කර්මස්ථානේ එනකොට යා එනකන් ආර්දනාව ඉඳලා බාහිර කරන පිළි අරගෙන බලන්න ওই කියන කතා සම්පූර්ණ වෙනසට අපේ ආකල්පය හරියනවා. වරදින තේ තමයි සංසාරේ කියන්නේ. නමුත් හරියන අවස්ථාවල් කල්පයකට සරයක් හරි එනවනම් ඒක ගැන විතරක්ම කතා කරන්න අනිතව ගැන කතා කරන්න මේපා. කතා කරන්න ගත්තොත් කාලකන්නිකමක් ගන්නවා. මානසිකත්වයේ පුස් කරනවා. එහෙම කතා කරන මිනිහෙකුට දැකලා මූණට ගෙන නොදකින් නොබදන් නොදෝමකින් කියන්නේ ඕනම යාළුවෙක් බය වෙන්න එපා. ඕනේ නෑ එහෙම වුන් අපිට ඇති අපේ දුක් තියෙනවා. එහෙම හිතවිල්ලක් આવත් කියන්නේ මක වැවිලා බලලා එපා. මන්ට ඊට වැඩිය හොඳයි මේ මේ නිකන් සතුටින් ඉන්න හම්බෙන්නේ කියලා මොන්නම හේතුවක් නිසාවත් එපා එහෙම කෙනෙක් එක්ක බයිරු පයිරු පාසනයක් කරන්න මේ අපේ තියෙන අවිද්‍යාව කියන්නේ ඒකට පයිරු පාසන තියෙන කෑදරකම තමයි අවිද්‍යාව කියන්නේ. මේ නරක ගැන කී කිය ඉන්න පුදුම ආසාවක් තියෙනවා. හොඳ නැතුව නෙවෙයි. ඒක ඩොක්ක කරන්න බෙන්නන්න අවුරුදු 10 සරකත් හොඳ එනවනම් ඒ ගැන විතරක් කතා කරමු. බලන්න පුළුවන් ඒකට ආශ්‍රය කරනකොට වචන දෙක කතා කරන බලත හැකි කොයි මිනිහද ආශ්‍රය කරන්න ඕනේ කොයි දෙපා කරන්න කියලා මට සුද්දා කිව්වේ මම සුද්දෙක් එක්ක වැඩ කරේ ඌ කිව්වා පත්‍රයක් අරන් කියවන්නේ ගෝ පළවෙනි හෙඩ්ලයින් එකේ ඉඳලා අන්තිමට එනකන් ඔක්කොම දොස් තමයි කතා කරන්නේ ඌෙන් කවද්ද හොඳක් වෙන්නේ ප්‍රවෘත්ති කරන බාණිකව රේඩියෝවේ කවදාක හොඳක් කියනවාද කියලා ඌ අහලා කවදද කාපු බත් කාලා බුදියන්න පුළුවන් ටෙලිවිෂන් එක බලන්නේ කියලා කිව්වා තිඹිරි ගියේ ඇසේ හරි ගමන්න කුණුහරුපැක් එළියට වෙන්නන්න පුළුවන් නම් ඒක තමයි පෙන්නලා ෆොටෝ ගහලා පෙන්නන්නේ. කවදාවත් බහනා කරගෙන එකක් එහෙම පෙන්නන්න ගත්තොත් අපි ටෙලිවිෂන් එක වහනවා. මේ ජනමාධ්‍යෙන් කවදද අපි තැනකට ගෙනියන්නේ? අපිට ජනමාධ්‍ය නැතුව ඉන්න පුළුවන්. පුළුවන් ද බත් වේලා නොක හිටියත් නිවුස් අහන්න නැතුව ඉන්න පුළුවන්. පත්‍රේ බලන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් කාටද මේ හම්බ කරලා ඕවර් ටයිම් කරලා හම්බ කරන මේ ගෙවන්නේ අපි? අර පෙට්‍රල් පුච්චන දෙයට තමයි. ඒ නිසා අපේ ලොකු සංසලියල තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. මොකොටද ඔය කුණු හරපාපට? හම්බ කරගත්ත දේවල් කාලා පැත්තකටලා ඉන්නවා මිස අපේ හිත කසඩයි. කුණ හොයන්නේ. ඒ අර පරිණාමයේදී අපි හැදිලා තියෙන්නේ අනතුරට හැඩ ගැහිීමේ ක්‍රමය නිසා අපේ හිත අපේ හිතේ තියෙන ආරක්ෂකංශේ නිතරම නරක පැත්තවල අවධානය යොමු කරන්නේ. අපේ පරිණාමය හැදිලා තියෙන්නේ මොලේ ගොඩනගෙනකොට නරකට ප්‍රතිචාරය දක්වීම අදහසින්. නිසා හොඳ 1000ක් ආවත් අපිට ඒක ගාණක් නැහැ. නරක එකක් ආපු ගමන් අපි හිතනවා මේ ඔක්කොමත් හරි මේක බලන්න ඕනේ කියලා ප්‍රകൃතියෙන් අපි නරක තමයි නරකට ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. ඒ ගතිය අරින්න බෑ. ආරේ ගුරු නැහැරේ. ඒ නිසා බුදුජානක මේ ශද්ධාව කියලා ගුණයක් පෙන්ලා දීලා තියෙනවා. හොඳ පැත්ත බලන්න. ශ්‍රද්ධාවේ තියෙන නිසා ශ්‍රද්ධාවේ කවදාකවත් නරකක් නැහැ. නරක පැත්ත ගැන කතා කරන්නේ ඌ බලන්නේ නැහැ. නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඉස්සල්ලාම අලවංගුවට වාංගු කරන්න මාව තියාගන්න බුදුන් කෙරේ ශ්‍රද්ධාව පිටව ගන්න අපි යන්නේ කුණු උනත් මරුණත් බුදුන් ගිය ගමනේ. කමන්නේ. වැරදුනත් කමක් නැහැ කියලා ඒ පාර හදාගත්තට පස්සේ බේනවා අපි මේ පාරට වැටුණත් ඒ කියන්නේ මේ පාරේ ඇවිල්ලා හිටගත්තත් ඒක අපිට ලොකු උතුණක් ඒක අපිට ලොකු සතුටක් පශ්චාත්තාප වෙන්න කරුණු ඕන තරම් තියෙනවා. අද තියෙන විතර ජනමාධ්‍යයේ මනුස්ස මොනේ කුරුවල් කරන අද විතර මේ මිනිස්සු දාස භාවයටපත් වෙච්ච මනුස්ස ඉතිහාසයේ කවදාකවත් තිබුණේ අද සම්පූර්ණ රට රාජ්‍යවල් කරන්නේ ඔය වෙළඳ ව්‍යාපාර කරන්නේ මෝස්තර ක්‍රම උගන්වන්නේ සේරම ජනමාධ්‍යෙන් කවදාකවත් හොඳක් නැහැ. අද කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි අද කියන්නේ තොරතුරු තාක්ෂණ යුගයක අපි ඉන්නේ. අපිට මොන්නම්ම විදිහකින්වත් ගැලවෙන්න බැරි විදිහට තොරතුරු තාක්ෂණේ බූවල්ලා වගේ අපි අල්ලලා ඉවරයි. ඉතින් ඒ නිසා අපිට පුරුදු වෙලා තියෙන්නම කුණු කතා කරන්න. වැරදි කතා කරන්න. ඒක නිසා මොනවත් එහෙම කතා නැතිකම හොඳයි කොයි කතාවටත් වැඩියි. හිත මොනවාක්වත් නැතුව හිස් වෙන්නේ කියලා කියන්නේ දුක් නැහැ කියන එක. හිතට මොනම ආවත් දුකක් කියලා හිතාගන්න. ඒ නිසා අපි මධ්‍යස්ථ අරමුණක් වශයෙන් ආනාපානෙ තියලා කියනවා අවුරුදු 10කට හරි කමන්නේ එක හුස්ම රැල්ලක් හුස්මත් එක බලන ඒ ගැන විතරක් කතා කරන එක විතරයි ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන හරිය ලස්සන సౌందර්යයක් මේ දුක ගැන තමයි කතා කරන්නේ ඒක එක මොනසෙක් කියලා තියෙනවා මේ අනික්කාගම් වල ඉචුංග කැරොල් කරනවා භජන් නටනවා ගොඩක් දේවල් ඒ ආගමකට කටයුතු කරනවා. නමුත් කෝවිලකට පන්සලකට ඔය තැන ගිහිල්ලා බලන්න ඉගෙන කරන නයි, මිනිකට කටුයි, කුරුසයි, අඬා වැටිච්චෙව්වයි, අමල තියෙන හරියක් තියෙන ඒවා. පන්සලකට යන්නේ කියලා කියනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ බුදුහාමුදුරෝ ඉස්සරහා ඉනවා දකින්නකොට බඩ පෙරෙන්න උන්ද කතා කරන්නේ දුක්ඛ සත්‍ය ගැන තමයි. අරගොල්ලෝ දුක්ඛ සත්‍ය ගැන කතා කරන්නේ නැහැ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොනවද පෙන්වන්නේ කියලා ඉස්සරහට යනකොට හෙල්ල අරගෙන යක්කු අරගෙන ලේ පෙරාගෙන ඒ සෙල්ලම් ටික කරන බුදුහාමර කෙලින්ම දුක්ඛ සත්‍ය කතා කරලා කියනවා මම උඹලට කියලා දෙන දුක්ඛ සත්‍ය අර දුක නැති කරන මාර්ගයේ මෙච්චර ලස්සන නිර්මාණයක් මුළු ලෝකෙම නැහැ බුදුහාමර විතර පිරිච්ච ගතියෙන් මේ ඉඳගෙන hina වෙලා බලාගෙන ඉන්නේ මේ නියම බුදුහාමර නෙවෙයි නියම බුදුහාමර ඕම චිත්‍රමවන්න පුළුවන් එකක් නෙවෙයි උන්වහන්සේ වෙන පණිවිඩය මෙච්චරයි ලෝකෙට නිසා අපි පොඩ්ඩක් බුද්ධ පුත්‍ර වෙන්න ඕනේ. පොඩ්ඩක් බුද්ධ දුහිතෘ වෙන්න ඕනේ. ඒ නරක පැති කෙහෙල් ගෙඩිය කනකොට පොත් ඇරලා කන්න ඉගෙන ගන්න. නැත්තම් කියන්නේ කෙහෙල් කනවා කියලා. කෙහෙල් කනවා කියන්නේ මීහරක් කනවා එකම. ඌ ගෙඩියත් එක්ක කන්නේ පොත්තයි හේරම. අපි කනකොට ගෙඩිය තියෙන්න බෑනේ පොත් අරින්න නැතුව පොත් තියෙන නිසා ගෙඩිය රැකෙන්නේ. හැබැයි කනකොට ඒ වෙලාවට පොත් ඇරලා මන්දේ විතරක් කන එකයි තියෙන්නේ. නැත්තම් දූරියන් ගන්න ගියා මොකද වෙන්නේ? නිදුයන් කියලා තේරම කාගෙන කාගෙන යන්න පටන් අරගත්තොත් මේකේ තේරම සමවතත් නැංගක මැංගුස් කණි ගියා මොකද ඒ? ඒ ලස්සන ක්‍රමයක් තියෙනවා කඩලා පොත් අයින් කරලා මන්දේ කාලේ ඇටේ විසි කරන්න. ඒ මේ සංසාරේ හරහා ගත්තොත් ඔක තියෙන පොත්තෙත් තියෙන පැංගිරි ඇටෙත් තියෙන පැංගිරි gediya පිටින් කෑවෝ කෑවා තමයි. අරගෙන කණේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ නැත්නම් මේ දිට්ඨිය අපි පෙරදක්ම කියලා කියන්නේ කවුරු මොන જાතියෙන් අඬ හොගෑවත් කවුරු මොන જાතියෙ මේකේ තියෙන නරක පැත්ත බලන්න ගියත් උන්දලට නිග්‍රහ කරන්න එපා. ඔය ඊට අරින්න මට දකින්න මගේ හීනේ කියලා ඒගොල්ලන්ට ඒ හීනේ දකින්න ඇරලා ටටා අපි ගිහිල්ලෙන්නම් කියලා බාපට වෙලා යනවනේ බාපා යන්නේ කියලා එන එකයි තියෙන්නේ. වරදින්න නැති බවට මං සාක්ෂි වෙන්න. කොටු වෙයි හැබැයි. වරදින්න කොටු වෙයි. කොටු වෙයි කියලා කියන්නේ හුඟ දෙනෙක් කැමති නෑකට කොටු දෙනෙක් හුඟ දෙනෙක් උනන තියෙන මේ ඇලි ගලි වාසයනේ. ඇලි ගලි වාසෙත් එක්ක මම කරන්න බෑ. හැබැයි මේක කරනවා කියලා ඇලි ගලි වාසෙ නොකරත් බෑ. මොකද 40ක් විතර ඔයගොල්ලත් එක්ක මම ඇලි ගලි වාසය කරනවා. මම කිසිම එහෙම කොන්ක්‍රීලකුත් නැහැ. ඒ කාගවත් චරිතරුවක් ඔළුවට ගන්නෙත් නැහැ. මොකද ඒ හරිය ටික විතරක් අරගෙන බලනවා. එතකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරලා ඉවර කරන්න බැරි තරම් හොඳ පැත්තක් තියෙනවා අපිට. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. ඇහ කන දිව නාසය ඔක්කොම අංග පුලාවක් සහිතව තියෙනවා. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. ධර්මයේ තියෙනවා. තව මොනවද ඉල්ලන්නේ? මේ ඔක්කොම තියලා හිතට ඕන ඕන තරම් කුණු දේවල් හිත හිත හිත ඉන්න බුණා. ඒ නිසා ඒ හිත ප්‍රතික්ෂේපම කරලා දාලා නිතර බුදුන් ගැන කල්පනා කරන මනුස්සකම ගැන කල්පනා කරන අනේ මට අතපය හතර තියෙනවනේ. එතකොට අපි හම්බෙච්ච යථා ගැන කල්පනා කරනවා මිසක නැති වෙච්ච හින්දුව ගැන අඬන්නේ. මේක මේ මන් දන්නේ මම මේවා කියන බැනුම් ගන්න මේක ගෑනු ගතියක් කියලා මං කියේ. මේ අඩුපාඩුකම් කිය කිය චර්චුරු ගානක ලොකු දහිරියක් කරගෙන තියෙනවා. ඒක මේ මාතෘත්වයට සම්බන්ධ කරන හදනවා පිස්සු. විහාරමාදේවි කියන්නේ ඕකේ අනිත් පැත්ත. විහාරමාදේවි අරගෙන ගියා මේ මොකද්ද මේ මේ කියනකොට කතාව කියනවා ඒ යුද පිටි හදලා තියෙන කුටි 10 10 පළවෙනි එකේ විහාරමාදේවි හදලා තියෙන ප්‍රතිබිම්බේ. දකින්නකොට ආ මොකොත් නැහැ දරුවෙකුට දෙන්න ඕනේ සම්පූර්ණ ධෛර්යය දුන්නේ මේ කාවන්තිස්ස රජුරවන්ට ගෑනු රෙදි ඇරියේ ගමනු කුමාරයා. විහාරමාදේවිට කිව්වේ මම මම උතුරෙන් හැඩි මොකද්ද මහා මූද දකුණෙන් මහා මූද උතුරෙන් හැඩි දෙමළ මම කොහොමද අත් දෙක දිගාර ඉන්නේ කියනකොට ඔළුව අත ගාලා එපා පුතා එහෙම හිතන්න කියලා දුන්නේ ධෛර්යය කඩන්න ආයේ මොකක්වත් නැහැ නිකන් මේ පොඩි ජන්මක් නෙවෙයි. ආනේ මේකක් ඇති කරගන්නවා. නැත්නම් චරිචුරු ගන්න ගත්තොත් කවදාකවත් ගොඩේ නැහැ. එන්න හරියක් එන්න චරිචුරු ගන්න කට්ටියමයි එතකොට. හිතවිලි වශයෙන් හෝ වස්තු භෝග වශයෙන් හෝ දූදරුවම් වශයෙන් හෝ යාළුව වශයෙන් එන්නෙම චරිචුරුමයි. අල්ලු ගසදාලා නැගිටලා මම බුද්ධ පුත්‍රයෙක් මම බුද්ධ දුවිත්‍රකාවක් මට බුදුහාමුදුරු ලයිසන් එක දීලා තියෙනවා hina වෙලා වැඩ කරන්න. අපි බුදුහාමුදුරන්ගේ සුගත ගුණය අනුමත කරනවා. hina වෙවි ගිය ගමනක්. සුන්දර ගමනක් ගමන් කර සාස්ෘණ වහන්සේ නමක් අපට ඉන්නේ. මොකද්ද අපේ ඊගා වයිටම් එක හතරට තියෙන්නේ. කල්පතනක් අපි ලියලා දාගන්න. මේක මේක තියෙන. නම ගන්න අපි සිටින් එක තියෙන්නේ. මම නෑ මම ආධුනිකයෙක් වශයෙන් අහන ප්‍රශ්නයක්. මේ ගෝහන්සේගේ දේශනා කරා අවුරුද්ද බද්ද පරයන්කින් වාඩි වෙලා භාවනා කරන්න ඕන කියලා. මම පොතක කියවලා තියෙනවා අද්ද පරයන්කේ ගැහණුවයට බද්ද පරයන්කේ පිරිමියාට සුදුසුයි කියලා ආනාපාන සතියේදී පමණ. පමණ. වැරදි තුනක් තියෙනවා ප්‍රකාශය. එක මම කවදාකවත් කියන්නේ බද්ද පරයන්කේ කියලා භාවනා කරන්න කියලා මම කිව්වේ ඒක තමයි හොඳම දේ. පහසු විදියවක ඉන්න කියන එක මම කියන්නේ. එක. දෙක බාර්ධ පරියන්කේ ඉන්න කියලා කියන්නේ උපසම්පදා භික්ෂුණියකට බුදුහාමර කියලා තියෙනවා මෙහෙම කකුල තියන්න එපයි කියලා ලිංගය හැප්පෙනවා කියලා විලුඹ. එතකොට ලිංගික හැකීම් මතුවෙන්න පුළුවන් නිසා උපසම්පදා භික්ෂුණියකට මේ බද්ධ පරියන්කේ එපයි කියලා තියෙනවා. කාන්තාවන්ට නෙවෙයි. එතකොට ඒ නිසා කාන්තාවන්ට මේ අර්ධ පරියන්කේ යෝජනා කරලා තියෙනවා. අනිත් එක මේකට ආනාපානෙ මොකකටත් බලපෑමකුත් නැහැ. ආනාපානෙ කියලා මෙහෙමයි මෙහෙමයි කියලා එක්කුත් නැහැ. ඒක නිසා මේ ඔක්කොම මේ අර්ධ සත්‍ය තුනක්ම තියෙනවා. ඒ මොකද මම අවුරුදු 79 ඉඳලා මේ දැන් යන්නේ 2012 නේ අවුරුදු 33ක් විතර ෆයිට් කරන ෆයිට් කරන තාම මට බෑ බද්ද පරියන්කේ ඉන්න. මේ මම තාමත් උත්සාහ කරන යෝගාචරයේ යෝග යෝග ගුරුවරයෙක් දැකපන් කොහොමද ඉන්නේ කියලා හිතෙන මට ෆුල් බද්ද පරියන් කියන පුළුවන් විනාඩි 15ක් විතර දකුණ තියලා දකුණු ඩිව්වම තියලා අනිත් පැත්තට මිනිත් 45ක් විතර ඉන්න පුළුවන්. ඒ තාම මම උත්සාහ කරන නිසා මට අයිතිවාසිකමක් නැහැ. එහෙම සුදුසුකමක් නැහැ. කාටවත් කියන්න වද්ද පරියන්කෙම ඉඳී යුතුයි කියලා. මොකද මට බෑ. මම අවුරුදු 33ක් මෙතන ඉන්න කට්ටිය ඔක්කොටම වැඩිය මම උත්සාහ කරපු මිනිස්සෙක්. ඒ නිසා ඒව මේ නැති බැරි දේවල් කවදාකවත් ඉස්සරහට ගන්න එපා. ඒකට හිත කම්මැලි වෙනවා. අපිට තියෙන හිතගෙන කරන්න පුළුවන් ආනාපාන සතියේ. තනිකර හිටගෙන කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ කරන දේ ප්‍රශස්තම දේ තමයි අපි සරුවචනාංශ ඉච්චරයන් කියන උන්වහන්සේගේ ස්වරූපෙට ඉඳ ගන්න. ඒ නිසා පළවෙනි ප්‍රකාශය මතක තියානින්ද ඒ කොලේමත් මම ලියලා තියෙනවා හැම වෙලාවෙදීම මතක් කරනවා හොඳම දේ නම් මේක තමයි. නමුත් ඒක නිසා දනුකන්දේ ගැවුවා වගේ වෙහෙසටපත් වෙන්න බෑ පහසුවෙන් ඉඳ ගන්න. අනිත් එක තියෙන උපසම්පදා භික්ෂුණියකට දීලා තියෙන එකක් ඒක විනය පොතේ භික්ෂුණී විභංගය සඳහන් කරලා තියෙනවා මහා ප්‍රජාපති ගෝතමීට බුදුජානනාංශය කියනවා භික්ෂුණීන්ට වාඩි වෙන්න දෙන්න එපා බද්ද පරියන්ක කියන. අර්ධ පරියන්ක නම කාන්තාවන් සඳහා ඒක ප්‍රශ්නයක් නෑ නැත්නම් සාමාන්‍ය රැත්තන්ද අඩු ගානේ සික්ඛමානාවටත් ඒ ප්‍රශ්නේ බලපාන්නේ සාමාන්‍යයෙන් බලපාන්නේ දැන් දසිල් මෑනුරු ඒ කටියට බලපාන්නේ අනිත් ආනාපානය සඳහා කියලා එහෙම විශේෂයක් කරලා නැහැ දැන් ওই බුරුමේ නම් ආනාපාන කිරෙන්නේම නැහැ ගොඩාක් කරට මේ මොනවාද මේ පිම්බි මැකිලිම කරන්නේ ඔයගොල්ලෝ හිතන්නේ නෑ ඒ කියන්නේ විශ්වාස කරන්නේ නෑ අපි ඔය පන්ිතාරාමේ හදන කාලේ ඒ ගොඩනැගිල්ලේ ගොඩනැගිල්ල මෙච්චර ලොකු නෑ මේකෙන් පොඩි කැලක් තිබුණේ එතනින් තරප්පලෙන් යන්න ඕනේ පිටිමයට වාඩි වෙන තැන ඒකම එහා පැත්තේ තමයි සාඩුගේ කාමරේ ඉතින් අපි ඒ ටිකේ තමයි වාඩි වෙන්නේ ඒකට ගොඩනැගිල්ල හැදෙනවා ඉතින් මයිට් එක ගිය හාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ කිව්වා භාවනා කරන්න බෑ අරකයි මේකයි ඉෂේකක්කම තියෙනවා පීන සමාරු තියෙනවා ආරේ මේ කියලා නිදහස කරනවා ගැලියලා දුනා කමටහන් සුද්ධ කරන දවසේ මම ඉන්නේ නැහැ කමටහන් සුද්ධ කරන්න ඒ මොකද මම තමයි ඉංග්‍රීසියෙන් එක කියවන්නේ පරිවර්තකට පරිවර්තක සයිඩෝට කියනවා කමටහන් සුද්ධ කරන්න ඒ තුන් හතර නම මයිත් එක්ක යනවා ඒ සංජය අටෙලියලා දුනා මට අදීශයක් කරා මම කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ මම ඒකේ යටි රතු බෑනෙන් ලිව්වා කුසීත වස්තු අරික්කාලක් කියලා ලිව්වා ලියලා පොත ගහලා මම වැඩ කරගෙන ඉන්නකදී අර හාමුදුරුවෝ ඇවිල්ලා පොත අරගෙන ගිහිල්ලා පල්ලයට ගාලා දූවගෙන ආවා. ඇයි ස්වාමීන් අපිට ලෙඩ වෙන්න ඇති වන්නේ මොකද්ද මේ කුසීතවත් වරු කාලක් කියලා ලියලා තියෙන්නේ කියලා මම කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මට ලෙඩ තියෙනවා කියලා භාවනා නොකරන කට්ටියක් කියලා. ලෙඩ හැදීගෙන යනවා. ඒක ලෙඩ නැති වෙගෙන යනවා කියලා භාවනා කරන එකක් දිනන ඔබ වහන්සේ අටෙන් එකක් මෙතන තියෙන. ඉතින් කරි කරක් කියලා මම ලිව්වේ කුසීත වස්තු කියලා. එක හරි වැඩක් නේ මේක හැම වෙලාවෙම කරන්න ඕන කියලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මම එකක් කියන්න. ඔබ වහන්සේ තරප්පලට යන ඉස්සලා කාන්තාව භාවනා කරන හැටි පොඩ්ඩක් බලන්නයි කිව්වා. මේ වගේ එක 150ක් විතර වාඩි වෙලා ඉන්නවා බුල් බද්ද පරියන්කේ ගහලා කාන්තා කට්ටිය මේ කකුල ඉස්සිලා තියෙන අනිත් එක්කනගේ හැප්පිලා. ඉඩ නැහැ. අතසේ නිතිසේ ඉඳගන්න ඉඩ නැහැ. ඉස්සරහ යනසයා මෙතෙන්ද හේතු වෙලා. මේ මනුස්සයා මෙතෙන්ද හේතු වෙලා. මම ගිහලා පොඩ්ඩක් බලන්න කිව්වා මේ මිනිස්සුන තියෙන උවමනාව. අපි මේ පිට රටක ඉඳලා ඇවිල්ලා අපිට උඩ තට්ටුවේ පෑන් දාලා දීලා කරද්දී අපි මේවා ලියනකොට සීමාවක් තියෙන්න බෑ කියලා. ඔය ආයතන ටික මොන කරලවත් බේරෙන්න බෑයි කියලා වල භාවනා කරලා টොප් වார்த்தාවක් ලියාගෙන ආවා. ඔයගොල්ලෝ දකින්න ඕනේ ගුරුම ගෑනෝ භාවනා කරන හැටි. මොනවා හංගු මොකක්වත් නැහැ. මේ මනසකේ තියෙන පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා. මම සමහර වෙලාවට කියනවා බඳිනවා බඳිනට දෙමළ ගෑණියක් කියලා. ඇත්තටම කියනවා බඳිනවා බඳිනට බුරුම ගෑණියක්. ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දීම අතින් බලනකොට මේ කැලේ ජීවත් වුණොත් කවදාකවත් කඩේ යන එකක් නැමේ තියෙන හැම කොලයක් උයලා කන හැටි දන්නවා. හැම කොලයක් උයලා කන්න දෙනවා. අඳින රෙද්ද සරමක් වගේ එකක් හඳින්නේ ධනිස් දෙක ගාවට අඳින එක සරම ලුංජියක් අඳින්නේ එකමයි උඩට අඳින රෙද්දත් හිතු කුමාරිත් එච්චරයි ගෙදර ගෑණිත් බාලිත් එච්චරයි පුතුමාහාර බරක් අදින්නේ කවුරු හරි හොන්ත පරීක්ෂණයක් කරලා දීලා තිබුණා ලෝකේ කාන්තාතින් සමායිතියේ තියෙන දැනටමත් ඉබේම බුද්ධ විඳින જાතියක් කියලා බුරුම જાති කාන්තාව හැබැයි කුල කාන්තාවක් වගේ නෙවෙයි තැහෙන බර අදිනවා මේ මේ මනුස්සත් එක්ක ගිහිල්ලා යමක අයිතිවාසිකම් ඉල්ලන්න ලැජ්ජයි. මොකද මේ මිනිස්සු නිතරම ඉන්නේ ඒ දැරීම දරාගෙන ඉන්නේ. ඒක දිහා බලනකොට හරි මේ මට හරි පුදුමයි. අපි මම ඉන්න තැනට මේ බහලාවිලි වල යන තැන මම මේම උඩ තාලටුවට යන්න පඩිපෙලක් නැගලා අපේ ඩෝමෙටරියට යන්න ඕනේ. පඩිපෙල නැගපු ගමන් පාර තාප්පේ තාපෙන් හැවැත්ත පාරෙන් හැපැත්ත තියෙන පොල්ලතු ගයක්. මේ පැත්තෙන් යන කපුටට යහ පැත්තෙන් යන්න පුළුවන් පොල්ලතු ඔක්කොම දිරලා. මද්රෝ කිව්වගේ කෙලවරක් නැහැ. ඒ අම්මා කරන්නේ වට්ටි වෙලඳාම. ඔළුවේ තියාන මොනවද මේ පුංචි මොනවත් මහලක දෙයක් නැහැ ඔය මේ ඉඹුල් ඉඹුල් කිරිබත් තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් විකුණලා ඇවිල්ලා අපි පින්ඩපාති කරලා එනකොට ඒ අම්මා වට්ටිය ගෙනල්ලා තියලා වට්ටිය තිබ්බ ගමන් ගිහලා ගහනවා පරියන්කයක්. ඒක දකින්නකොට හිතනවා අනේ අපේ මිනිස්සු කොච්චර නිදහසට කරනු කියනවද? අර වට්ටිය පැත්තක තියලා පැයක් පරියන්කයක් ගහලා තමයි නැගිටින්නේ. ඊට පස්සේ තමයි දවල්ට උයන්න කන්න ලෑස්ති කරගෙන ඉන්නේ. කවදාකවත් වරද්දන්නේ නැහැ. ඉතින් මට හිතනවා ඉතින් සමහරවිට මාත් ඔය අපි පැය 8ක් 10ක් භාවනා කරනකොට සමහරවිට පණින වෙලාවල් හිටිනවා. ඉතින් ආරක දකින්නකොට මට හිතෙනවා මහන්සිය උදේ පාන්දර ඉබුල් කිරිබත් හදලා හැත්තිකලා වට්ටි වෙලඳාම ගිහිල්ලා ඇවිල්ලා හරි ගස්සලා වට්ටිය බිම තියලා ගන්න මේ මට පේන පොල්ලතු හරහා වාඩි වෙන හැටි. ඒක නිසා අපි නිතරම මතක තියාගන්න අපිට සැප වැඩිකම තියෙන. ඒ සයිඩ් දකුණට කියනවා you are in a evergreen place. සදා හරිත. මේ වචන ඉගෙනගෙන ඉඳලා සදා හරිත. ඉතින් අපි සදා හරිත වන රේඛා මැද්දේ කලාබසින දියපද අස්සේ මధుරෝ ඉන්නවා කියලා කේන්ද්‍රී ගන්නවා. රද්ද එනවා කියලා කේන්ද්‍රී ගන්නවා. අරක කියනවා මේක කියනවා. මේක ගලවලා ගිය දවසේ තේරෙයි මේ නත්තල් හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය පොඩි නොකිරන බැරි කේවල් ඔක්කොම විසිකොල දාන්න. හැකි මොනවාද මේ ඇති හැකි සංඥාව ගන්න ඕනහටත් වැඩි. මේක මේ මේ පහසුකම් නොදී පහසුකම් නොදීමට කරදරීමේ හේතු දැක්වීමක් නෙමෙයි. අපේ හිත හදන්න ඕන ওই තාලෙට. බැරි දේවල් නැතිවල් කියන පටන් අරගත්තොත් දිගටම කුකුස් වෙන්න පටන් ගන්නවා හිතට. හරිද මේක මගේ කර්මයක්ද නැත්නම් මේක අකුසල කර්මයක්ද මොකද උනේ කියලා. එනේ පුළුවන් ටික අරගෙන යන්න පටන් අරගත්තාම ගියා. ආධුනික උනායි කියලා නෑ ওই ප්‍රශ්න ගොඩ දෙනෙක් මේ හිතේ තියාගෙන ඉන්නවා ඒකයි මේ අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට ප්‍රශ්න අහන එකනාව විවේචනය කරන්නවත් නෙමෙයි හැම ගහලා පතුරු ගහලා හරස් ප්‍රශ්න අහලා අපි ගන්න ඕනේ කරලා තියෙන්නේ අපි මේ සාකච්ඡා කරන්නේ මානවයාගේ ප්‍රශ්නයක් එක්කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි භාවනා කරන අය උගෝ දෙනුට මේ ප්‍රශ්නේ අහගන්නවත් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ අහුණට පස්සේ දන්නෙත් නැහැ මේක මෙච්චර මේ ගැඹුරු භාවනාවට මෙච්චරත් මෙව්වත් ඕනේද කියලා හිතෙන්නෙත් නැහැ. නමුත් අහගෙන ඉන්න තේරෙනවා හැම කාට ප්‍රශ්න මතුවෙන ප්‍රශ්න උනත් මගේ නොවෙන්නේ නෝවේ. ධම්මාකාරයෙන් මටත් මේක සම්බන්ධයි නිසා පුංචි කළ සලකන්න අරකයි පොඩි දේවල් තමයි ඇත්තටම අවසානයේ අර අවසාන තීන්දුවට විනිශ්චය කෙරෙන්නේ මේ පුංචි පුංචි දේවල් තමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒ ඒ වෙලාවේ මානසික තත්ත්වය ආශ්වාස ප්‍රශ්වාසයෙන් පේනව නේද වෙනස? ඇත උඟා දිනු වුණාම කීයට හැකි. ඒකේ කියලා තියෙනවා يعني එක එක අපේ බුද්ධහමෙන් පොඩ්ඩක් ඉදිරියට පිට වෙච්ච ගමන් මම එකපාරකුත් කිව්වා යෝග ශාස්ත්‍රයේ තියෙනවා අපේ නාසයේ කෙලවර රොම්බ සාකාරයකට තියෙන්නේ ඒ රොම්බසාකාර හතර කොන්න පට ව්‍යාපෝ තේජෝ වලට සම්බන්ධයි. ඒ නිසා අපි සමහර වෙලාවට තද උෂ්ණ අධික චරිතයකට ගියාම නැත්නම් අපේ හිතවිලි බොහොම කාමෙන්, ද්වේෂයෙන් රත් වෙච්චාම ඒ ඒ තේජෝ ධාතුවට සම්බන්ධ කොටස ස්පර්ශ කරගෙන තමයි ආස්වාසය පිට වෙන්නේ ඇතුල් වෙන්නේ. නිවිච්ච සංසිඳන වෙලාවට එනකොට එතකොට කියනවා සූර්යයට සම්බන්ධ වෙනවා කියලා. සීතල වෙනකොට අනික් කොනට තමයි සම්බන්ධ වෙන්නේ. ඒක ඇඳලා පෙන්නනවා මේ රොම්බසේ රාග ద్వේෂ වෙනකොට හුස්ම මෙන්න මේ පැත්තේ වැඩිගෙන තමයි පිට වෙන්නේ. සීතල නිදිමත වේගනොට මේ පැත්තෙන් තමයි පිට වෙන්නේ කියලා. ඉතින් ඒක ඒක ලේසි නෑ බලන්න මොකද අපිට සාමාන්‍යයෙන් ඇතුළීමේ පිටීමේවත් වෙනස තේරෙන්නේ නෑනේ. ඉතින් මේ කියන්නේ හැම හුස්මකම මේ හතර කොනේ වදින ප්‍රමාණ ඒ ඒ මානසික ආවේග වලට කිටුයි. එතකොට කියනවා හිමීර දිග හුස්ම ගන්න ගාලා හලනවා නම් ඒක තද මානසික අසහනක පෙළෙන කෙනෙක්ගේ ලක්ෂණක්. දීර්ඝව මෙමීට හුස්ම ගන්නවා හහ් කාලා හරනවා. ආය ටිකක් ගන්නවා හහ් කාලා හරනවා. ඒක මේ ඉකිබිඳිනකොට වෙනමම හුස්ම රටාවක් තියෙනවා. <sighs> සුවාසය අරනකොට වෙන විදියක්. ඒ නිසා හැම හුස්මකින්ම මම කවුද කියලා කියවෙනවා. නමුත් අපිට වෙලා තියෙන්නේ අපිට මේ මගේ හුස්ම බලනකොට බලන්න දේවල් ගොඩක් තියෙනවානේ. ටෙලිවිෂන් එකේ වෙලාවේ මොකද්ද කියන්නේ දොර මණ්ඩලාවේ මොකද්ද කියන්නේ අනම්මනම් බල බල ඉන්නවද කවුත්ම දිහා බලන්නේ නැහනේ ඉතින් ඒකට වෙනම සයිකියාට්‍රික් කෙනෙක් හරි වෙනම ෆිසිෂියන් කෙනෙක් ඕනේ මගේ හුස්ම බලන්න ගානක් ගෙවලා ඉතින් බුදුජානන්සේ කියන ඔක්කොම පැත්තක දාලා උඹේ උඹ හුස්ම දිහා බලන්න බෑ ඒකකොට සම්පූර්ණ වෙන විදිහට කියනවනේ මේ හුස්මේ පරිණාමය තමයි අපි ඔය විපරිණාම දර්ශනය එහෙම නැත්නම් අනිච්ච කියලා පෙන්වන්නේ. නිසා අපිට පේනවා චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා හිතේ මානසික පරස්කඩ වෙනස් වෙනවා රූප ධර්ම වල පට වියාපෝතේජ වෙනස් වෙන ඔක්කොගම නියෝජනයක් මේ ප්‍රාණය ප්‍රාණයාමේ නැත්නම් ආනාපානේ තියෙනවා ඒ හොඳට බලන හිටියොත් කිසිසේත්ම ආස්වාස ප්‍රසවාසත් එක්ක සමාන නැහැ ආස්වාසි ඊගා ආස්වාස එක්ක සමාන නැහැ නැට භාවනා කරන ඉඳලා අපි අහුවොත් මේ ආනාපානේ හරි ගියාද කියලා කොච්චරලා භාවනා කරලා විනාඩි 10ක් විතර භාවනා කරා මොකද ආස්වාස ප්‍රසවාස වෙනසෙම එකක් නැහැ ආස්වාස ප්‍රසවාසයේ බලහිනකොට මොකද වෙන්නේ මොකක්වත් නැහැ එක විදියටම තිබුණයි කියලා කියනවා. ඒ මොකද හේතුව අපේ නිරීක්ෂණයේ ඇතර සූක්ෂම නැහැ. ඒ නිසා ඒ හුස්මේ හරස්කඩෙන් නැත්නම් හුස්මේ ඒ තියෙන sannivedana වලින් පහු වෙනකොට පහු වෙනකොට තමයි තියෙනවා ඒක දැනගත්තම ලාභයක් තියෙනවා. ඒ emotions regulate කරන්න පුළුවන්. ඒක නිසා කියනවා සරුවචනාංශයේ දකුණු ඇලෙන් නිදාගෙන ඉන්නකොට මේ හෘද වස්තු තියෙන පැත්ත උඩට තියාගෙන මෙහෙම තිබ්බහම වම්නා දකුණාස්පුඩුව තද කරලා උඩනාස්පුඩුව ඇරෙනවලු වම. එතකොට චන්ද්‍රයා හා සම්බන්ධ වෙන්නේ කියන නිසා සීතල හැඟීම් තමයි හැම වෙලාවෙම හීනකදී පවා සීතල හැඟීම් වෙන්නේ. අවිෂණේ වෙන්නේ නැහැ. අනික් කැලේට පුදියා ගත්තොත් සූර්යා සම්බන්ධ සූර්යාට සම්බන්ධ වෙනවා. දකුණාස්පුඩුව. එතකොට ওই යින් ශක්තිය ක්‍රියාත්මක වෙලා ඇඟ ඇවිස්සෙනවා. නින්දට වැඩිය නින්ද ගියත් පේන්නේ බොහොම දරුණු නපුරු හීන. ඉතින් ඒ නිසා සරුවචනසේ දකුණු වැලෙන් නිදා ගන්නකොට ශාන්ත භාවයක් තියෙනවා කියන්නේ. ඒ නිසා heart attack ආවිලා කවුරුන් නිදා ගන්නවනම් පපුව යට කරලා බුදියන්න හොඳ නැහැ. උඩාතර බුදියපහම එතකොට මේ හෘද වස්තුවට ඇඟේ බර වැටෙන්නේ නැහැ. හෘදපැත්ත උඩාතර ගියාම ලේසියට. ඒතකොට හිත සංසු තම්පත් වෙන ගතිය තියෙනවා. ඉතින් ඒ ටික හොඳට බලන හිටියොත් අපිට තේරෙනවා මේ සර්පෙක් කාපම ෂොක් එකක් වදිච්චාම heart attack එනකොට විවසලා වැඩ කරන මනුස්සයට බේරෙන්න තියෙන ඊට වැඩි. මුගක් කලකට මැරෙන්නේ අර කලබලෙට තමයි. සර්පෙක් කාපම කලබල වුණොත් ලේ ගමනේ වැඩි වුණොත් කෙලින්ම heart එකටම ගිහිලා නතර වෙනවා. මට මතක් කරන්න ඕනේ ඊයේ සර්පෙක් කාලා තිබුණා අපේ සුදු හමුදුරන්ගේ අවුරුදු ගානකට පස්සේ ඒ නිසා මේ මේ කට්ටියත් ඇවිදින්න මම පිරිමි ඇඩිකව යනකොට තෝච්චා කරන් යන්නේ කියලා ඒක මහ ලොකු සර්පෙක් නෙවෙයි පොඩි සතෙක්. බය වෙන නිසායි මම මේ කියන්නේ බය වුණාට කරන්න දෙයක් නැහැ. ඉතින් කනවනම් කනවා තමයි. ආයි කැලේට වෙන මොනක් කරන්නේ. ඒ වගේම මං කී කිය හිටිය කතාවේ මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනාම මැරෙන්නේ බයට. ඒක හැන්ඩල් කරගන්න බැරුව. heart attack ආවත් පස්සේ ඒ කියන්නේ හොඳට හයියෙන් හුස්මක් අරගෙන යන්න අරින්න කියනවා අර මේ දැන් හරි ඉන්නවනේ කවුද හොඳ මිනිසෙක් ඒ මිනිසයා මේ නියුරොලොජිස්ට් කෙනෙක්. එයා රිසර්ච් එකට හම්බෙලා තියෙන්නේ මේ heart එකේ waves පරීක්ෂා කරන එක. ඒ heart එකේ wave එකයි brain එකේ wave එකක් එයා ලෙඩ පරීක්ෂා කරන වෙනකොට එයාම දාගෙන මේ machine එක. දාලා බලබලා ඉඳදී heart attack එකක් ඇවිල්ලා. Tamange heart attack එකක් ඇවිල්ලා බලන් ඉඳලා තියෙනවා ඉවර වෙනකම්ම ඉඳලා දැන් ඒක උණ වෙච්චලා ඉඳලා යා ලෝකනායකයෙක් විදිහට ලෝක ගුරුවරයෙක් විදිහට මේ heart attack එකක් ආපම ඒක හරහා යන හැටි උගන්වනවා කෙලින්ම බලනවා කියලා දෙනවා. තමම තමන්ගේ heart එක වැඩ කරන හැටි ප්‍රිස්කින් එක බලබලා ඉඳදී heart attack එකක් ඇවිල්ලා. ඉතින් ඒකේ මනුස්සයට ලොකු වාසනාවක් වෙලා. අවබෝධ කිරීමට. ඉතින් ඒ නිසා අපි හැම ඉමෝෂන් එකක්ම දැනගත්තොත් ඒ ඉමෝෂන් වලට පොහොර දාන්න නැතුව ඒව හසුරව ගන්න පුළුවන්. නැත්නම් අපි පොහොර දාන අපි එකට පොහොරක් දාලා අල්ලපු ගෙදර මනුස්සයට බයින්නේ. නැත්නම් එනවා අසවල වුණියම් කරලා අසවල් කරුමේ අසවල් අරකමේ කියනවා. මේක හොඳට දැනගන්නේ ඊටකටත් මතක තියාගන්න තියෙන්නේ මේ දැනගන්නේ හොඳ දෙයක් ගැන නෙවෙයි. තමන්ගෙම තියෙන ආවේග. ඒක අනුන්ගේ දෙයක් වගේ ඉගෙන ගත්තාම ඒක හැදීගෙන එනකොට දන්නවා මේක පෝෂණය වෙන්නේ මේකෙන් බව දන්නවා මේකට අකමැති නැත්නම් නැතර කරන්න නම් කල යුත්තේ මේකයි කියලා දන්නවා එතකොට නිකන් මැෂින් එකේ ස්විච් බෝඩ් එක අතර ගත්තා වගේ ඕනේ බොත්තමත් අද කළා මැෂින් එක හයියෙන් යනවා නම් අඩු කරන්න පුළුවන් අඩුවෙන් යනවා වැඩි කරගෙන යන්න පුළුවන් ඒක කියනවා පැහැදිලිවම මේ බ්ලඩ් ප්‍රෙෂර් heart attack තියෙන කට්ටියට පුළුවන් තරම් ඒ ලකුණු මුල්ම ලකුණු අඳුනා ගන්න ඕනේ තමයි දොස්තර ගාවට යනකොට ඔලක් පමයි ඒක ලියවලා පුළුවන් තරම් රිලැක්ස් කරන්න කියලා ඒ ඒ ඒක මේ සෞඛ්‍ය විද්‍යාත්මකව හම්බෙන අතිරේක ලාභයක්. අනිත් එක තමයි ඒක දන්නවනම් අනික් මනස හැසිරෙන තාලෙන් කියන්න පුළුවන් මොන හැඟීමෙන් දෙන්නේ කියලා. බුරුමේ බුරුමේ උගාකෝය හුද්ද කර්මස්ථානාචාර්යවරු හරියට අභිධර්ම ඉගෙනගෙන තමන් ළඟට එනකොට විලුඹ පොළවේ ගහගෙන දෙන්නේ මුළු පයද තියාගෙන ඉන්නේ ඇඟිලි වලට ගහගෙන ඉන්නේ කියලා බලාගෙන ඉන්නේ. පත්කඩෙල්ල වඳිනකොට ගුරුවරේ ගෝලයක් වශයෙන් බාර ගන්නවද නැද්ද කියන එක තීන්දුවලා ඉවරයි. බඳින තාලෙන් දන්නවා ඉතින් තාම දන්නේ මොකටද ආවේ කියලා දන්නේ බඳිනක හොඳට බලාගෙන බලන්න ඉඳලි ඉවර වෙලා කිව්වොත් එමේ මචාන්ච මං ආයෙත් භාවනා කරන්න කියලා ඉඩ නැහැ මේ සෙනඟ වැඩි නේ මේ දවස්වල ඉඩ නැහැ ඒ කියන්නේ කොහොමඩක් අතර ඇතුළට එනකොට තිබුණු ලකුණු තිබිලා එය දැකලා නැහැ. අපි මෙහිදව චිත්තපාල කියලා හඳුකනේ ඒ ශාන්සිකව භාවනා කරද්දී මොලේ අප්සෙට් එකක් වෙලා වෙලා සිවුරු ඇරියා. සිවුරු ඇරිලා ඉවරලා කෙනෙක් කියලා තිබුණා ඔය ගිහිල්ලා හම්බෙන්නේ කියලා මේ ආචාන් මහබුවා. එයාට ඔයගේ කියවන්න පුළුවන් කියලා. ඉතින් ගෝ කමාරුවෙන් මේ මේ අපොයින්ට්මන්ට් එකක් දාලා ඉතින් තායිලන්තේ ගිහිල්ලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා වන්දිරකම් කරබන ඉඳලා කිව්වලු මෙහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරපු කෙනෙක් හරියට විනය සැලකුවා මෙහෙමයි මෙහෙමයි හිටියේ හරි මේ කියලා ඒ කොච්චර වුණත් මම බලා හිටියේ සතිය නැහැ කිව්වලු. නැචන් මං ගාවට ගිහිල්ලා තියෙනවා නෑ මට මතක නෑ ඒ වෙබ්සයිඩෝ ගාවට කොහෙද. ගිහිල්ලා බොහොම ගෞරවයෙන් පිටරට කෙනෙක් වශයෙන් මං ආවාරේ මේ කැලිය මැද ඉල්ල තියෙන කියලා කරබන මූණ දිහා බලන් ඉඳලා මේ කැලියට ඇතිවෙච්ච ඉඳලා මයි ළඟට එනකන් සතියෙන් දාවේ කියලා කිව්වා. අනේ නෑ සාංශ බුදුම ගෞරවයෙන් සද්ධාව කරනවා ඔබ වහන්සේ කියලා. ඊළඟ ආපහු ගිහිල්ලා අතන ඉඳලා සතියෙන් එන්නේ කියලා. ඒ ඒ බලනකොටම තේරෙනවා මේ මනුස්සයා එන්නේ කේල් ගහ කන්න දෙන්න පොල් ගහ කන්න දෙන්න කියලා. මොකද ඒ ආකල්පෙමනේ මයි ළඟ තියෙන්නේ. ඒකමනේ ආරෝපණය වෙන්නේ ආයෙ වෙන මොකක්වත් නැහැ. ඒකෝට තමන්ගේ කඳුනා ගන්නකොට ඒ අර අර එක එක කතාවක් කියනකොට කියලා තියෙනවා මිනිස්සෙක් ඒ ගෙදර අන්ත්‍යන්ත යාළුවෙක්. අවුරුදු 20 කට විතර පස්සේ ගෙදරට ඇවිල්ලා 20 කන 15 කට විතර පස්සේ ගෙදර ඇවිල්ලා. ගෙදර කවුරක්වත් ඉඳලා නැහැ. ඉතින් බය නැතුව දොර අරගෙන ඇතුළට ගිහිල්ලා යහනට හිටිය බල්ලකුත් ඉන්නවලු පත්තරේ තියෙනවලු මේ පත්තරේ බල බල ඉන්නලු තියෙනවා. ඉන්නකොට ගෙදර අයිතිකාරය ඇවිල්ලා තිනවා අයියෝ උඟ කාලෙකිනේ දැක්කේ කියලා <gasps> කිව්වලු. ඇයි කියලා ඇහුවලු. ඔය බල්ලා මිනි කන බල්ලෙක් කිව්වලු. කියනකොට මෙයාට බය වුණලු බය වෙච්ච ගමන් බල්ලා පැල්ල කෑවලු. එතකම් මොකුත් නැහැ. ඒ මනුස්සයා ඔච්චර වෙලා අර පත්තරේ බල බල ඉඳලා මොකුත් නැහැ. කියලා තිනවා ඔය බල්ලා මිනි කන බල්ලෙක් කියලා. එතකොට නම් බය වුණා. බය වෙච්ච ගමන් බල්ලට අර ඇඩ්‍රිනලින් ට්‍රාන්ස්ෆර් වුණා පැනලා කෑවා. ඒ නිසා ඉමෝෂන් වල තියෙන දක්ෂකම තමයි හැම සතෙක්ම වැඩ කරන්නේ කතාවට නෙවෙයි. උන් වැඩ කරන්නේ අපේ තියෙන ආකල්පව. ඒ කියන්නේ අපේ මානසික ආකල්ප වලට. ඒක නිසා උන් එක වැඩ කරනකොට උන් උන් එක රෙගුලේට් කරන්න දන්නේ නැහැ. සත්‍ය මේ තිරසන් මේක හසුරුවන හැටි දන්නේ නැහැ. අපිට හසුරවන්න පුළුවන්. හැබැයි ඉතින් මුගක් කල් පුහුණු වෙනවා. උන්වලට පස්සේ ඒ සතත් එක්ක තියෙන සම්බන්ධතාවය යන්නේ මනසින් මනසට. ඒකට තියෙන කිට්ටුම දේ තමයි ඉව කියලාත් අල්ලන්නේ ඕකමයි. ආස්වාද ප්‍රසවාසය අල්ලන්න පටන් අරගත්තොත් මුළු ලෝකෙම තියෙනක ඇතුලේ. නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසය කියන මාතෘකාව තුළ සම්පූර්ණ අභිඥා සහිත නිවන සහිත මාර්ගඵල සහිත සියල්ලම තියෙනවා. ඒකයි බුදුරජාණන් කිව්වේ සීලුවට බහා තබලා ඕක මූලකස්සනේ දීලා හොඳට දුවනකොට, පයින්නකොට, කනකොට, බොනකොට, තරහා යනකොට සතුට එනකොට ඒ වෙනකොට ආනාපානෙ වැඩ කරන හැටි බලන්නේ කියලා. නිකම්ම නිකං ආනාපානෙ නෙවෙයි. අවුල් පාස දුවද්දී ආනාපානෙ වැඩ කරන හැටියෙන් තේරෙන පටන් ගන්නවා ඒක හැම එකක් එක්කම මේ විශ්වගත වෙලා තියෙන සම්බන්ධ වෙලා තියෙන. ඉතින් ඒ නිසා හැම හුස්මක්ම අලුත් ජීවිතේ අලුත් වෙනවා වගේ තමයි. ඒකයි සරුවචන්සේ බුදු වෙලත් ආනාපානෙ කෙරුවයි කියලා අහලා තියෙනවා. සරුවචන්සේ නිවන් දැකලාට පස්සෙත් ආනාපානෙ කරලා තියෙනවා. ඒකේ නිවන් දැකලා විතරක් නෙමෙයි ආනාපාන කියන්නේ නිවෙනෙමුත් එහාට යන එකක්. නිවන් දැක්කට පස්සෙත් කරන්න. ඒ තරම්ම මේ මේ ප්‍රතිඵලදායක ආනාපාන සතිය කරනවා කියන එක ඒ තරම්ම මේ නිවන් නොදකපු කට්ටිය දුක නැතිකරන්න, චිත්ත පීඩ නැති කරනවා වගේ නෙමෙයි. නිවන් ලැබුවට පස්සෙත් ප්‍රතිඵලදායකයි. ඒ නිසා පුදුම ඥානිකුත් තියෙනවා. ඒක පුදුම කරුණාවකුත් තියෙනවා ආනාපාන සතියේ. හොඳයි අපි පැයකමාරක් විතර කාලය අරගෙන තියෙන මම හිතනවා වෙන ප්‍රශ්න නැහැ කියලා. එතකොට අපිට තියෙන්නේ තුන වෙනකන් දේවි වේගය තුනේ ඉඳලා හතර දක්වා සක්මනක් කරනවා අපි හතරට මෙතන නැවත රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා විශේෂයෙන්ම මේ කාන්තාපක්ෂේ යෝගි පිළිස. ඊට පස්සේ අපි 6:00ට රැස් වෙනවා පරියංකය සක්මනට පස්සේ දවසේ ධර්ම දේශනාව සඳහා ඒ නිසා වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ මම මේ ප්‍රශ්න සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.